දැයි අපේ වරු කටිදු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සුපුරුදු ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට නැත්නම් කමඨාන් සුද්ධ කිරීමට අපි ඊශගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සැසිවාරයේට ආරම්භය ලැබලා දෙන විදියට කරුණාවෙන් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 13ක් හම්බ වෙලා තියෙනවා කවි පන්තියක් තියෙනවා. අපි ප්‍රශ්න ඉවර කරලා බලමු කවි වලට වෙලා තියෙනවා කියලා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්ස පර්යංක භාවනාව. මම දැන් මෙතන යනුවෙන් පර්යංකයේ ඉඳගෙන ඉඳිමි. නැවත හිස්තැනට ගමන් කරමි. සිත බොහෝසේ ඇලීම් ගැටීම් වලින් තොරව පැවතුනි. සෑම මොහොතකටම මේ හැම හිතක්ම සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියා තේරුම් ගතිමි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේ යෙදෙන විට දස්සන කාමයේ ඇතිවන ආකාරය හඳුනා ගතිමි. එය ඇති වී නැතිවන ආකාරයද හඳුනා ගතිමි. එවිට නැවත පාදයට හිත තබා ගැනීමට හැකියාව ලැබුණි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔව් ඒකේ මේ දෙනකොටත් මම දැක වෙට්ටියේ පළවෙනි වාක්‍යය ලියලා තිනවා මම හිස්තැනට ගියමි කියලා. එහෙම යන්න බෑ. හිස්තැනට යය වෙනවා. ඒකට තමයි පටිච්චසමුප්පාද කියන්නේ. මට යන්න ඕන නම් මම යන්නේ අපායටම තමයි. භවනා කරනට ඉබේම හොඳ තැනකට යනවා. ඒ නිසා ඒක පළවෙනි දෙවෙනි වාක්‍ය දෙක කියවන ඒ ඔක්කොම ඉතින් ඉස්සරහට හැදෙනවා. දැන් දැන් අන්තන් ඒවා බහතෝරන වෙලාව මම හිස්තැනට ගියමි. එහෙම නෑ. උත්තම පුරුෂ ඒක වචන මේ විභක්තිය ලියන්න බෑ. යැවෙනවා. ඒ යැවෙන එකට තමයි පටිච්චසමුපාදිකය. ගියා නම් අපි යන්නේ කක්කාවටම තමයි. හිතලා කරලා ගියා නම් සබ්බේ සංඛාරා දුක්ඛ. මේ අසංස්කාරිකව යන එක ගියා කියලා ලියන තරම් අපි අවිද්‍යාවේ සම්පයුක්තයි. ඒකෙදි ලොකු වැරදි නෙවෙයි. භාෂා ව්‍යාකරණ වැරදි මම ඉච්චර භාෂා සාහසත්‍රික් නෙවෙයි. නමුත් අපි කියමු ඊ සටේක නිකන් කියවන්නේ. මම දැන් මෙතන යනුවෙන් පරයන්කේ ඉඳගෙන ඉඳිමි. නැවත ස්තනට ගමන් කරමි. ගමන් කරමි බෑ. ස්තනට ඒකට යැවෙනවා. ආයතනයක් කලබල වලට එනවා. ආයෙත් තැන්න යනවා. මේ ඔක්කොම පටිච්චසමුප්පාදන කියන්නේ ඉබේ සිද්ධ වෙනවා. එහෙම නැතුව මේ මම ගියා මම මෙතෙන් ආවා. අන්නේ කතාව කතා ස්වරූපෙමුත් ඒක පොඩ්ඩක් අයින් කරන්න ඉගෙන ගන්න. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. භවනා හරිනම් කරදර වලටයි හිතෙන්ටයි සමසේයයි. ඒක ලෝකදියා බලන්න එකයි තියෙන්නේ. හිතන හොඳයි කියන්නෙත් නැතුව කරදර නරකයි කියන්නෙත් නැතුව මේ පටිච්ච සමුප්පාදයේ හොඳට බලන්න එකයි තියෙන්නේ. ආයෙ ලියලා තිනවා සක්මණේදී ඒ දර්ශන කාමේ ඇති වෙන හැටි. ඉතින් එහෙව් මේ වගේ කැලේකට ඇවිල්ලා අටසිල් අරගෙන සක්මන් කරනකොටත් දර්ශන කාමයට හිත යනවා නම් කාම දර්ශන දුන්නොත් මොකද වෙන්නේ හිතට? මේ මොකක්වත්ම නැතුව මේ සාමාන්‍ය කැලේ දුන්නත් හිත දර්ශන කාමයට යනවා. gedara කියන්නේ තන්නේ කර කාමයක්. ගිහි gedara කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් පිරිච්ච කාම ලෝකයක්. ඉතින් එතකොට දස්සන කාමී විතරමයි තියෙන්නේ වෙන මොකක්වත් නැහැ. මොකද පොරවගෙන තියෙන කාම දසන වලින්, කාම සහිත සද්ද වලින්, රස වලින්, පහසෙන්, ගඳෙන්. ඉතින් එතකොට ආය අපායක් ඕනේ නැහැ. ආයි මේ දඬුවම් කරනවා කියලා උඹ යවන අපායට කියන්න ඕනේ නැහැ. ඔය ඉන්නේ එකම අපායක්. ඉතින් ඒක ජොලියේ ඉන්නවනේ අප්පා. ඒත් ඉන්නවා ජොලියේ අල්ලපු ගෙදරට වැඩිය මං හොඳයි නැත්තම් මට වැඩිය අල්ලපු ගෙදර හොඳයි කියලා අර කක්ක උඩ බල බල ඉන්නවා. ඉතින් මෙහි එහෙම දෙයක් නැති එකවත් හිතේ තියෙන කඩප්පුලි ගතියට කාම දර්ශන ඇති කරගන්න. ඒ දර්ශන කාමයේ තියෙන ජඩකම කාම දර්ශන නැතත් එයා හිතාගෙන හරි බලන. ඒකට අපිට පේන්න තියෙන්නේ අපේ සක්මනේ පියවර තැබීමට කොච්චර කම්මැලි වෙලාද නැත්නම් නීරස වෙලාද එපා වෙලාද එතකොට මොනවා හරි දින එකක් අල්ලගෙන එලිපත් ඉන්න බල්ලා වගේ එළියට පහින් හරි දැක්කොත් මේක මගේ කියාගන්න එපා. මේක මගේ නෙවෙයි මේක තමයි ස්වභාවය. මේකවත් අපි දන්නේ නැහැ. ඊතර දොරේ හිටියෝ සතිය පිහිටියේ නැත්නම් එහෙම නැත්නම් සක්මනේ හරි ගියේ නැත්නම් ඕකත් තේරෙන්නේ. හරි ගියත් සතිය දැනගත්තත්, කෙතරතරේ නැති වුණත් මේ දස්සන කාමයේ කියන එකට විලිලැජ්ජ ඇත්තෙම නැහැ. අන්න ඒක දැකගෙන බුද්ධ ශාසනයක අපි මේක ලියලා ඉදිරිපත් කරනවා කියලා කියන අපි අහිංසක වෙන්න ගන්න ප්‍රයත්නයක්. ඒ නිසා කිසිම වෙලාවක කාටවත් කාම දර්ශන දෙන්න යන්න එපා වෙනම අපායක් තියෙනවා. ඒ මම එක දවසක් හිටියා මේ පන්දිසාංශේ ඉන්නකොට බුරුමේ මම ඉස්සරහා ඒ ස්වාමීන්ට පේන දැනක අපේ නේවාසික ගානේ. ඉතින් මෙතනින් ගිහිල්ලා මම වැසිකිළියට ගියා. අන්දනේ විතරක් ඇඳගෙන. කියන්නේ මම ලැබුම් පොලේ අපේ ස්ටුවර්ට් පණිඩයක් කියලා තිබුණා. මේ බලාගෙන ස්වාමීන් වහන්සේට උඩට මොකක්වත් අඳින්න නැතුව ඉන්න එපා. මේක කියන එක හොඳට දන්නේ නැහැ. ගෑණියෙක්ගේ උඩට මොනවත් ඇඳලා නැත්නම් පිරිමියෙකුට කොච්චර කාමයක් ඇති වෙනවද උඩ කොටස දකිනකොට ඊට වැඩි තුන් ගුණයක් කාමයේ හට ගන්නවලු ගෑණියෙකුට පුරුෂයෙකුගේ උඩ කය දකිනකොට ඒ නිසා පෙන්වන්න එපා ඒකයි අපි කියන්නේ 12න් පස්සේ එකහාරේ පස්සේ එන්න එපා උඩට. මොකද අපිට ඕනේ නිකන් ජොලියේ ඉන්න. ඕගොල්ලෝ ඇවිල්ලා නිකන් දසන කාමේ දැක්ක කාම දසන දැක්කයි කියන කෙනා ඔන්න දෙකින් එන්න එපා. තොපි කවුරක්වත් උඩහට. උඹලගේ ඒවා බලන්න ඕන එක මොකුත් නැහැ අපට. මේකේ ඉන්නකොට බාපනේ දාගෙන හිටපල්ලා. ඉතින් ඒ තරම්ම මේ පුංචි දෙයක් ඇති ලුණු මිරිස් වාගේ එක. මේ ලුණු දෙහි වාගේ පොඩ්ඩ ගෑවුනොත් ඇති. ඒකෙන් හදා ගන්නවා කතාව. ඉතින් මේක එහෙමනම් හිතාගන්න gedara dore ඒකට පඬිස්වාංශ කියනවා කෙල්ලෙක් කොල්ලෙක් ඉස්සරහා ගාඩන් එකේ ඉන්නකොට පිළිබඳ හිත ඇතුව ගරණ ගලන කෙලෙස් වල දෝරේ ගලන කෙලෙස් වල ප්‍රමාණය හිතා ගන්න පුළුවන්ද කියලා අහනවා. පිළිබඳ හිත ඇති කරගත්ත කෙල්ලෙක් ඉදිරියට කොල්ලෙක් තනිව අරන්නේ මේ කැලේකට වෙලා ඉන්නවා දකින්නකොට ඒ දෙන්නට ගලන දෝරේ ගලන කෙලෙස් ඒක තමයි සාහිත්‍ය උසස්ම තැන. ඉතින් ඒකට දර්ශන කාමේ සබන කාමේ රස කාමේ ගන්ධ කාමේ ස්පර්ශ කාමේ කියලා වරක් නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් හිතාගමු මේක එහෙමනම් අරක කොහොමද කියලා ඉතින් අපි වුණා. දන්න බබාලා නෙවෙයිනේ. දෙන්න එපා කාටවත්. අන්න ඒ මේ කාම කුප්පණ ගතිය ඇති කරන්න එපා. නාකි නාකි යන දැන් කරන්න දෙයක් ඇත්තේ නැහැ. අපි යන් ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය සාමීන් වහන්ස අවසරයි මම භාවනාව පටන් ගැනීමට මුලින්ම මම දැන් මෙතන යන චිත්තක්ෂණය තුල ටික වේලාවක් නියලී සිට ඉන්පසු ඉඳින ඉරියව්ව දෙස බලමි මෙසේ ඉඳින ඉරියව්ව බලමින් සිටන විට මට ආශ්වාස ප්‍රශ්වාස දෙක දැනෙන්නට පටන් ගනී. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස දෙක බලමින් සිටන විට ඔළුව අභ්‍යන්තරයෙන් කුඩා මොළයේ සිට හිස මුදුන දක්වාම වේදනාකාරී ස්වභාවයක් දැනුනි. හිස පහළ සිට මුදුන දක්වා ගමන් කරන හිස පහළ සිට මුදුන දක්වා ගමන් කරන ආකාරයකිනි. එසේම තවත් විටකදී හිස ඇතුලේ සෙලවෙන ආකාරයක්ද දැනුනි. තවත් පිටක දකුණු කනේ සිට වේදනා දැනෙමින් නැති වෙමින් හිස මුදුන දක්වාම පැතුරුනි. තවත් විටක පර්යංක භාවනාවේදී වාඩි වී සුළු වේලාවකදී මට නුවණැසට පෙනුනේ කකුල් දෙකේ උඩුපතුල් දෙක පොළවට ස්පර්ශ වී යටිපතුල් දෙක පමණක් දැర్శණය වීමයි. මේ මොහොත වන විට කයේ පහළ කොටසින් තිබුණේ කකුල් දෙකේ පතුල් දෙක පමණය. අනෙක් කිසිවක් නැත. වාඩි වී සිටි ආසනය පමණක් තිබිනි. පරයන්ක භාවනාවේදී මට වැඩිපුරම දැනෙන්නේ කයේ වේදනාවන්ය. ඒ සියල්ලක් ඇති වී නැති වී යන අයුරු පෙනුනි. වේදනාවක් දැනුණු හැම විටම ඇත්තේ දුකක්මය. ඉපදීම දුක බව එයින් අවබෝධ විය. සක්මන් භාවනාවේදී වම් පාදය හා දකුණු පාදය අරමුණු වෙමින් සක්මන් කරන විටදී මගේ එක අතක් ඊටාම තද ස්වභාවයට පත්ව සෙලවෙන්නේ නැතුව තද ලිලියක් මෙන් නොසෙල්ව තිබුණි. මාලත් අත්දැකීම මෙසේ ඔබ වහන්සේට ඉදිරිපත් කරමි. ගෞරවනීය සාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට මට උපදෙස් ලබා දෙන මෙන් ඊටාම ගෞරවනීයවස අයද සිටිමි. ඔව් අපේ මේ හැම පටන් අරගත්ත ශරීරයේ හැම ඉන්ද්‍රියක්ම ඇහ කන දිව නාසය මොළයට නිතරම පණිවිඩයනවා මම අවදීන් කියලා. ඇහැ තියෙන බවට රූප දැකීම හරහා එයා අවධානය ගන්නවා. කන සද්ද ඇහිම හරහා නාසය ගන්ධ සුවඳ හරහා, දිව රස හරහා, කය පහස හරහා. ඉතින් මේ හිත ධර්ම හරහා මේ හයෙන් එකටයි ඉඩ දෙන්න පුළුවන්. මනසට ඉඩ දෙන්න පුළුවන් හයෙන් එකට විතරයි. ඒ නිසා මේ පහය දෙනාම රණ්ඩු කරනවා රූප පෙන්වන්නයි, ශබ්ද අහන්නයි, ගඳ බලන්නයි, රස බලන්නයි, පහස ලබන්නයි. ඒ දඟලන දැඟලිලි දිහා බැලුවොත් බලුපොරයක් වාගේ මේක. නයි මල්ලක් වාගේ. ඉතින් ඒතර විඥානේ Tamanට වඩාත්ම කාමයේ උපෙන දෙක විතරක් ආශ්‍රය කරගෙන ගත කරනවා. විඥානේ ගන්නෙ අධික කාමයේ දනවන දේ. සිත් පහර ගන්න දේ. හිත කුප්පණ දේ. ඉතිකල ඒකම අභිරමණය කරගෙන ඉන්නවා. ඉතින් මේක බලාගෙන හිටියොත් පේනවා ඒ මැදිවට තව රූප පෙන්වන්න ගියොත්, ශබ්ද අසන්න ගියොත්, ගන්ධ රස පහත දෙන්න ගටන් අරගත්තොත් මේ රණ්ඩුව කොච්චර තීව්‍ර වෙයිද කියලා. සතියෙන් නැත්තම් අපිව දන්නෙත් නැහැ. සතිය නැත්තම් අපි ඔය මොනවදෝ හිතාගෙන කවුරු හරි ගැන හිත හිතා ඊය ගැන හිත හිතා හෙට ගැන හිත හිතා ඉන්නවා. ඒ සතිමත් වෙනකොටම මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ හැමෙන් නිකුත් වෙන්නා වූ sannivedana තීව්‍ර වෙන්න පටන් ගන්නවා. හරියට බෙරේ රම හැම ඇදුනා වගේ. ඒතර මේක දිගේ කූඩල්ල දුවන්නා වගේ, කරන්ට් එක දුවන්නා වගේ, හිරි වැටෙන්නා වගේ, හිරි යන්නා වගේ, ඉදිකටු දුවන්නා වගේ මොන එන්න විශාල වැඩකටසක් තේරෙනවා. ඒක නිකන් මේ හිතට හිත කයට එන්න එලිපැත්තට ඇවිල්ලා. ඒක හුදුට පුහුණු කරාට පස්සේ හිත මධ්‍ය සුසුම්නාවට යන ගමන කිට්ටු කරනවා. මධ්‍ය සුසුම්නාවට ගියාට පස්සේ ලෝකෙත් නැහැ, හමත් නැහැ, ඉන්ද්‍රණුත් නැහැ. ස්නායු පද්ධතිය විතරයි. ඒක තමයි නිරෝධ සමාපatti කියන්නේ. එතන ගියාට පස්සේ ආයුෂ්මේ තියෙනවා, පණ රැකෙනවා. වෙන මොකක්වත්ම නැහැ. ඉතින් ඒක පටන් අරගන්නේ මේ හැමේ විශේෂ කිපීම් වගේක්. හැමේ විශේෂ උද්දීපන වගේක්. හැමේ විශේෂ අවදි වීම වගේක් සිද්ධ වෙනවා. ඒක තියෙනකන් නින්දයක් නැහැ. ඒකෙන් ඇතුළට ගිය ගමන් හැමෙන් ඇතුළට අවධානය ගිය ගමන් නින්දට වැටෙනවා. ඒ නිසා ආය හිත අවදි කරන්න ඕන නම් අත ගන්න කියනවා හැම. එතකොට ආය ලේනවා එළියට කන් දෙක ටික රත් කරලා මූණ පිහලා අතපය අත ගන්නකොට ආය ස්නායු ටික ලේ පද්ධතිය හැමට යනවා. ඉතින් මේ විදිහට අපි පොඩ්ඩක් ලෝකේ තිබුණ හිත කයට එනකොට මේ දැනෙන දේවල් අමුත්තේ දැක්කා වගේ. නూరుණු පුරුදු කෙනෙක් දැක්කා. ඒ තරම්ම අපි පමාදයි. ඒ තරම්ම අපි අසතියෙන් ගත කරන්නේ. ඒ නිසා මේක හුරුකරනද ජී මැරෙන්න ඉස්සල්ලා වයසට යන්න ඉස්සල්ලා ලෙඩ වෙන්න ඉස්සල්ලා එමීට ඔක එන්න අරින්න ආයෙ පිටත යන්න අරින්න ආයෙ එන්න අරින්න එතකොට මේ හැම හිත හැම විදගෙන හැම හරහා සතිමත් වෙනකොට විශේෂ සලකුණු වගේක් වෙනවා. ටිකක් කල් ගිහිල්ලා භාවනා කරලා පස්සේ ඒක එච්චර ගාණක් නැහැ. අපිට දන්නවා දැන් මේක ලකුණක් තිබ්බා විතරයි මේට කය ඇතුළට හිතේනවා. ඉතින් ඒ කටයුතු ටික දන්නේ නැත්නම් මේ ලැබිච්ච මනුස්සකයින් වැඩ ගන්න වෙන්නේ නැහැ. 120ක් අවුරුදු හිටියත් 100ක් හිටියත් කය නිශ්චල වෙනකොට මොකද්ද කියලා දන්නේ මොකද ඒ තරම්ම අපේ හිත තියෙන්නේ බාහිරේ හිත තියෙන්නේ අනුන්ගේ කය ගැන හිත හිතා එතන වෙන්න තියෙන දෙයක් ගැන හිත හිතා ඒ නිසා මේ මොහොත වෙන දේ කය දකින්න බෑ. ඒක දැකීම द्वේෂයක් අපට. අපි ඒ තරම්ම තමන්ගේ කයට වෛර කරනවා. විශේෂයෙන්ම රූපලාවන්‍ය කරන කට්ටිය ඒ රූපලාවන්‍ය කරන්නෙම මේ තියෙන එක හොඳ නැති හින්දා. හැබැයි ඒගොල්ල කෙරුවට පස්සේ අහිටත් වැඩිය කක්කා. ඒ රූපලාවන්‍ය කරන කට්ටිය දන්නේ නැහැ ඒක. අර තිබුණේ ඒක හොඳයි ඊටත් වැඩිය චොර වෙනවා මේ නාකි ආච්චිලා අම්මන්ඩිලා අර මේව ගාගෙන දඟලන දඟලිලා දකින්නකොට කියන්නේ දෙනවා අනේ නාලවරෙන් කියලා ගිහිල්ලා ඔය කුණු අන්දලේ පැත්තක ළඹ නැත්තම් හරි ලස්සනයි. මේ මොන කුණු අර්පයක්ද මේ? ඊ තරම් ඇඟට ද්වේෂ කරනවා. ඒ නිසා ශරීරයේ ස්වභාවයෙන් තියන්න තියලා බලන්න. එතකොට ඒ ශරීරයෙන් නිකුත් වෙන හැම දර්ශනයක්ම හැම sannivedanayakma දැනීමක්ම සතිය පිහිටු බවට ලකුණක්. මෙමෙ ලියන එකෙන් කියන්නේ අනික් අයටත් බය ආරවනවා. මේක ආවට ඌඩල්ලෝ කාලා නෙවෙයි. මේක ආවට මේ වැසර දෙමිලා නෙවෙයි. මේ සතිය පිහිටනකොට අභිචර්මයේ මට්ටමින් දැනීම එනකොට කලබල කරන්නේ නැතුව ඉන්න. දැන් මේ ගෙට එන්න හදන. ඊට පස්සේ මේ ඊට ඇතුළට යන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දේරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. අද දින පර්යංකයට වාඩි වී මම දැන් මෙතන මෙනෙහි කරමින් ටික වේලාවක් යන විට ඊතා සියුම්ම පිම්බීම සහ හැකිලීම ප්‍රකට විය. වැඩි වෙලා පැවතුනේ නැත. ඉක්මනින්ම සංසිඳී ගියේය. ඒ සමගම එක් පාදයක ඇඟිලි වලින් පටන්ගත් වේදනාව ක්‍රමක්‍රමයෙන් කකුල දිගේ වර්ධනය විය. ටික වේලාවක් වේදනාව මෙනෙහි කරද්දී සාමාන්‍ය වශයෙන් වේදනාව අඩු වෙනවත් සමගම තවත් ස්ථානයක එම කකුලේම තද වේදනාවක් පටන්ගත් නිසා මුල් වේදනාව සම්පූර්ණයෙන් නැති වී ගියත් දෙවෙනියට තද වේදනාව දිගින් දිගටම වැඩි විය. කෙතෙක් මෙනෙහි කළද එයින් පළක් වූයේ නැත. එම කකුල පොඩ්ඩක් ඉදිරියට තල්ලු කිරීමට සැරසෙනවත් සමගම ඔබ වහන්සේ නිතර කියන තව චිත්තක්ෂණයක් මතක් වී පාදයේ මුලින් තිබූ තැනට ගත්තද පුපුරු ගහන වේදනාව ඉවසීමට අමාරු විය. ඉන්පසු අනිත් කකුල එක් අතකින් පොළවට තද කර ටික වේලාවකින් තද වේදනාව අඩු වූ අතර තද කළ අතගත් විට නැවතත් පෙරසීම තද වේදනාව එන්න පටන් ගති. දෙවන වරටත් වේදනාව නැති කකුල තද කල විට නැවත වේදනාව අඩු වී ඉවසිය නැකි තත්ත්වයටපත් විය. දහවල් දාණය ආසන්න නිසා වේදනාව අඩු වෙනවත් සමගම මම පරයන්කෙන් නැගිට්ටෙමි. මම කළ දේ වැරදිද මට සමා වී පහදා දෙන්න. ඔබ වහන්සේට මේ ආත්මයේම නිවන් සුවත් වේවා. තෙරුවන් සරණයි. ඔව් මේ වගේ දෙයකට උරුට්ට වෙලා මුණට මුණ දාලා ආපදාගත වෙලා ඉනොට කොච්චරක් සතිය අවදිද කියන එක එක වාක්‍යයක් ලියන්න දන්නවනම් කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ. මේ දේ කරනකොට මම ඇත්තටම අවදියෙන්ද හිටියේ දුව විස්තර සහිතව පේනවා. අවදින් හිටියානම් යාට තේරෙන්නේ මේ වේදනාවට द्वේෂය කියන එක මුල්ලක ඉඳලම තියලා තියෙනවා. ඉතින් ඒකත් තේරුම් ගත්තා නම් මෙනෙහි කිරීම වැඩ කරන්න පටන් ගන්නවා. වේදනාව කෙරේ තියෙන द्वේෂය තේරුම් ගන්නකම් වේදනාව කෙරේ මෙනෙහි කිරීම වැඩ කරන්නේ නැහැ. ඒ නිසා द्वේෂයයි වේදනාවයි දෙක ඒ කායික වේදනා සහ දෝමනස්සේ කියලා මේක බුදුහාමුදුරුවෝ නම් දෙකක් දාලා තියෙනවා. කයේ ඇති වේදනාව එකක්. ඒ පිළිබඳ හිත තැවුල් ගන්න එක දුක් ගන්න එක දෝමනස්ස වේදනාව. ඉතින් මේ දෝමනස්ස වේදනාව තමයි මේ අර කායික වේදනාව යොස ගන්න බැරි මට්ටමට ගෙනියන්නේ. සල්ල සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් සර්වඥන්සේ දේශනා කරනවා සල්ල කියලා කියන්නේ වේදනාව කියන්නේ ඇඟේ ඇනිච්ච උලක් කියලා හිතන්නේ. සල්ල කියලා කියන්නේ උලකට. ඉතින් ඒක මත ඇති වෙන ඉතින් අහනව සර්වචන්ස මේ උලක් කැල්ලයට මිනිසෙට ඒ තුවාලෙම තව උලක් කන්නොත් මොකද වෙන්නේ? එතකොට දරා ගන්න බැරි වෙනවා. අන්නේ දෙවෙනියට අරින උල තමයි දෝමනස්සේ. දුක පිළිබඳ තරහ. දුක පිළිබඳව නොදකින් කියන ගතිය. ඊට පස්සේ ඉවසන්න බෑ. එද මෙනෙහි කරුවා නෙවෙයි මොනවා කරොත් ඉවසන්න බෑ. එතකොට අපි දැනගත්තොත් මේ වේදනාවට ද්වේෂයක් තියෙනවා කියන එක ඒක දකින්නම් හිතන්නේ වේදනාවට පස්සේ සතිය තුන් ගුණයක් විතර නගිනවා. ඒක දිගේ බලාගෙන ඉන්නකොට මේ වේදනාවට දක්න ආකල්පය මේකට කියනවා මනාපමනාපය කියලා. රුචි අරුචිකම කියලා. නොදකින්න පතන් හරි ප්‍රිය කරන ගතිය දැක්කන. එයා වේදය කියලා කියන එක. වේද කියන්නේ දැනුමට නම. වේදනාව දිහා ද්වේෂෙන්තරෝ බලන්න පුළුවන් නම් නැත්නම් වේදනාව දිහා දෝමනසිකින්තරෝ බලන්න පුළුවන් නම් ඒකට කියන්නේ වේදේ කියලා. ඒකටම තමයි දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ. ඉතින් මේක වෙනකොට කිට්ටු කරනවා අපි එතෙන්. ඒ සමහර විටනම් ඒක භාවනා කරන නිසා ඇති වෙච්ච මල කරදරයක් කියලා. තව සමහර කෙනෙක් හිතනවා නෑ ඔන්න භාවනා හරි කියලා දුක්ඛ සත්‍යයට කිට්ටු වෙනකොට මෙන්න මේ වගේ ලොකු දැනුමක් එනවා වේදයක් එනවයි කියලා එකම දේ දෙන්නේ දෙවිදිහකට කල්පනා කරන්න පුළුවන්. මේ භාවනා කරන දෙන්නේ. භාවනා කරලා නැති බුදුන් දැකපු නැති මේ ගැන අසුවිරු ඥාන නැති ඇත්තෝ මෙව්වත් එක මොන තරම් කතන්දර ගොතනවද කියලා බලන්න. මේ කොහොමඩක්වත් මේක ධර්මයට හරව ගන්න හැටි දන්නේ නැහැ. කොහොමඩක්වත් මේක හසුරුව ගන්න හැටි දන්නේ ඉතින් කරන ප්‍රලාප වලින් මේ පුස්තකාල පිරලා තියෙන්නේ ඒ ප්‍රලාප වලින්මනේ දේශනා ශාලා පිරලා තියෙන්නේ කී දෙනෙක් කී දෙනෙකුට ලනු දෙනවා ඒ දීප නිසා සරුවචනගේ සුද්ධ දේශනාව යට යනවා අර වේදනාවක් නැති කරන්න බාම් විකුණනවා කිව්වොත් අම්මා අපෝලිමේ යනවා මේ වේදනාවක් නැති කරන්න බාම් ටිකක් දෙනවා නෑ නැලවිලි කවි කියනවා නම් මේ වේදේ හරහා වේදනාව හරහා යන්න නම් වේදනාවට තියෙන ද්වේෂය දකින්න ඒකට ඊට කලින් වේදනාව වෙනකොට හොඳ අවධියකින් මං ඉන්නේ හොඳ සතියකින් ඉන්නේ ඒ නිසා වේදනාවට කියන්නේ සිර දෙව්දෝ ගෙට වැඩියා දැන් වැඩේ හරි ඕක ප්‍රයෝජන ගනින් කියලා ඒක තේරෙන අයට හොඳයි නැති අයට අමාරුයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය සාමින් වහන්ස මාහට දැනෙන හැඟෙන දෙයක් ඔබ වහන්සේට ලියා දන්වන වගයි ස්වාමින් වහන්ස හොඳ සිහියකින් වර්තමානයේ තුල සිත පිහිටුවත් එම අවස්ථාව ඒ මොහොතට පමණයි. විස්තර කර ලිවීමට මතකයක් නැති බව හැඟේ. නමුත් වර්තමානයේ තුල සිහිය පවත්වනින්ම සිතුවිලි සමග ගැටෙමින් එනම් කමටහන කොහොමද ලියන්නේ කියා සිතුවිලි මැද සතිය පිහිටුවොත් යම් පමණක විස්තරයක් කර හැක. මීට පෙර බොහෝ අවස්ථාවල මේ ප්‍රථමයෙන් තහවුරු තහවුරු වූ බවට දැනුනේ හොඳ සිහියෙන් ධර්මදේශනාවකට සවන් දුන්නත් අවසන කිසිම දෙයක් මතක නැති බවය. නමුත් ස්වාමින් වහන්සේ ඒ වෙලාවට හොඳට සිහිය පවතී. එහෙම වුවත් සිතට තබාගත යුතු පාඩමක් ගත යුතු කරුණක් දෙකක් මතකයෙන් හොඳින් රැඳී. අසා සිටන කෙනෙකුට වැරදි ලෙස අවබෝධ වුවොත් මට සමාව දෙනසේක්වා. ඔබ වහන්සේත් අපි සැවමත් මාත් මේ භවය තුලම සසර දුකින් මිදෙත්වා. සියලු සත්වය සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි. ඒක සරුවත් ඥානසේ සඳහන් කරලා තියෙනවා යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මුකේකට හරි එල්ල වෙලා සතියෙන් බලනකොට මේක කියන්නේ කොහොමද? කෙලස් කැපෙනවාද ආදී මඤ්ඤනා කරන්න ගත්තොත් ඒ නිසාම අර චිත්තක්ෂණ කෙලසෙට. යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඒ නිසා මේ වෙලාවේදී සතියෙන් ඉන්න අය කාටවත් කියන්න ඕන කම නැහැනේ. මතක තියාන දෙයක් තියෙනවා නම් කක්කා. සිංහලෙන් කියන්නේ එච්චරයි. මතක තියන් දෙයක් නැත්නම් ජීවත් වෙලා තියෙනවා. මේක අරලයක් දීලා දෙන්න ඕනේ මෙහෙම කියන්න ඕනේ එහෙම කියන්න ඕනේ භාවනා කමඨාන් මාතල් ලියන්න ඕනේ තමයි. නමුත් මේ වෙලාවේ 100 100ක්ව සාසන සම්පත්තිය ඉන්නවනම් කාට කියන්නේ තමයි පිළිලානේ ඉන්නේ. ඒකට මඤ්ඤණා කරන්න යන්න එපා. ඒකට කියන්නේ පෑදී දියට බොරදිය එක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා. මේ හිත බොර පෑදී උනාට පස්සේ බොර කරන්න එපා. බොර කරන්නෙම උගතුන්ගේ විතරයි. ඕක ගැන මඤ්ඤණා කරන්න යන්නේ උගත් මිනිස්සු විතරයි. සද්දාව තියෙන මිනිස්සු දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මතක තියෙන මොනවා හරි කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි කියනකොට තේරෙනවා කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා. ඒක නිසා එතන තුන අපි බහ තීරීමක් විතරයි කරන්නේ. අපිට ඇතිදී ඇතියට කියන්න බෑ. ඉතින් ධානයක් ලැබුවට පස්සේ මේක ධානයක්ද කියලා හිතන්න ගියොත් ධානය කැඩෙනවා. බබා නිදි කරවන්න ගිහිල්ලා බබා නිදාගත්ත පස්සේ තට්ටු කරලා ඇහුවොත් එimhe උගෙන් බබා ඔබ පුතිය ගන්නවා නම් කියලා පුතිය ගන්නේ මට මේ පොල් ගන්න යන්න තියෙනවා කියලා. ඔව් කියයිද? ඔව් අමම්බ ඵලයක් මට දැන් නිින්ද යගෙන ඉනවා කියලා බබා කියයිද? ඒ තරම්ම තකතිරුද. දින්ද කියනනම් ඒක ඒල් කඳ වගේ දරුවා තේරෙයි. ආ එතකොට ඉවරයි. ඌ ඉවරයි. පණ තියෙනවනම් ඌ දඬු වෙලා ඉන්නේ. ඒක නිසා කියනවා හොර බුදියාගත්ත මිනිහෙක් ඇහැරවන්න පුළුවන්. හොරට බුදින එක කවදාකවත් ඇහැරවන්න බෑනේ. ඌ බුද්ධිගතියෙන් ඉන්නේ මුළු දිගටම ඉන්නේ එහෙමයි. ඒ නිසා මේ පුත්තජනයා ඉන්නේ හොරට බුදියාගෙන බුදුහාමුදුරට ඇහැරවන්න බෑ. නිින්ද ගිය කාට වතුරට යවක් කරපුවා ටක් ගාලා හැරෙනවා. ඒක නිසා ඒ ලියන්න තියෙන මල්ල ඔබන්න යන්න එපා. මඤ්ඤණා කරන්න එපා. මම සතුටුමත් වෙනවා. සතිය නැගිටලා පස්සේ මොකවත් මතක නැහැ කියනොත් ওই ඔරච්චන්ට වැඩිය දසයි. මට සතියෙන් ආවට පස්සේ මට පිම්පිටලා තිබ්බා. අල්ලපු දෙයට තේරුණා මං සතිය නැතිවෙච්ච බව කිව්වනම් ඒ කියන්නේ කක්කා ඩබල්. පිස්සු හොඳ එක. හැබැයි ඒ කක්කාව කාලා තමයි යහපැත්තට යන්නේ. ඒ නිසා මේ භාවනා ලෝකේ ඒක නිකන් හුරතලයකට තමයි ගණන් ගන්න. තරහට ගන්නෑ. හරි කියන්නෙත් නෑ. මේ බහතොර ගන්න දැන් නැත්නම් බුදු කෙනෙක් දැක්කට අපිට කතා කරන්න තේරෙන්නේ නැහැ. අපි තාම බලන්නේ මමයා රකින්න. අපි තාම බලන්නේ මාන්නේ රකින්න. අපි තාම බලන්නේ තෘෂ්ණාව රකින්න නෑ. එහෙම එකක් ඕනේ නෑ. මනසින් මනසට කාරණාව කියවෙනවා. සතියෙන් හිටපු වෙලාව. මේ එක උත්සාහයක්. මේක නැවත නැවත ලියන්න. එතකොට තමයි තේරෙයි. මේක short and sweet. short to the point ලියන ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා ආර්යවෝහාරී කියලා. ඉතින් ඒකට අපි හිමීට යන්න ඕනේ භාවනා කරන ගමන් අනිත් එක යනවා ඒක වළක්වන්න බෑ යනවා ඉතින් ඒ නිසා අපි ලියමු ලියන හැම වෙලාවෙම මතක තියාමු මේ දැකපු දේ ලියන්නේ ගොත් කවදාකවත් දැකපු දේ ලියෙන්නේ නැහැ අපි නිකන් උත්සාහයක් කරමු කරන ගමන් යුවා ව්‍යාකරණ භාෂාව ඉදිරිපත් කිරීම ආදී කරුණු sannivedanaya දියුණුවෙන් ආරිමු එතකොට ඔහොමවත් ලියන්න තු මම කොච්චර භාවනා කරත් කියන්නේ නැහැ කියන කට්ටියට මොකද වෙන්නේ කියලා ඕන කෙනෙක් කමටන් ගත්තා වයි දාන්තික බැනුම් අපන මන් නම් කතා කරන්නේ නැහැ. ලියන්නෙම නැහැ කියලා කට්ටියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඉතින් ගොළුෙක් දැකපු හීනයක් වගේ ඒ ආපු විදියටම යනවා. පොඩ්ඩක් වෙනස් වෙනවා ඇති. ඒ නිසා මේවැනි කෙනෙකුට බැන්නට ඒගොල්ලෝ බය වෙන්න එපා. ඔය බබාගේ භාෂාවෙන් කක්කම් කියනවා, කක්කවලටත් කක්කම් කියනවා, කෙසෙකිලි වලටත් කක්කම් කියනවා. ඉතින් කක්කම් කවනවා අපි. ඒ බබාගේ භාෂාව අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි අතිගෞරවනීය සාමින් වහන්ස. සක්මන් භාවනාව. යටිපතුලේ ස්පර්ශයට අවධානය යොමු කරමින් සක්මන් කරමි. පතුලට දැනෙන දැනීම් හඳුනා ගැනීමට උත්සාහ කරමින් සෙමෙන් සක්මනේ යෙදෙමි. යටිපතුලේ ඊතා හොඳින් සතිය පිහිටයි. পায় තබනවත් සමගම විනුබට ස්පර්ශය දැනෙන්න පටන් ගන්නා සැටි. ඉන්පසු පතුල පුරාම ස්පර්ශයේ පැතිරෙන හැටි කකුල ඔසවන විට ඇඟිලි වලින් ස්පර්ශයේ සංවේදනයේ සංවේදනය අවසන් වන හැටි සතියෙන් බැලුවෙමි. ආයාසයකින් තොරව සක්මන සිදුවේ. සතිය කකුල්වල පැටලෙමින් කය සමග දිගටම එන්නාසේ දැනින. පරයන්ක භාවනාව පරයන්කේ පට්ටලව හිඳ ගතිමි. නාසයේ වදින සුලන් රැල්ලට සිත යොමු කළෙමි. සීතල දිග සුලන් රැලි නාසයට ඇතුල් වනවාද උණුසුම් කෙටි සුලන් රැලි පිට වෙනවාද දැනිනි. ඊටමත් හොඳින් මම දැන් මෙතන බව තේරුනි. සිරුරේ ස්පර්ශය කෙරෙහි සිත ඉබේම ගමන් කරනවා දැනිනි. වේදනා ටික ටික වැඩි වෙනවා දැනිනි. හුස්මේ තිබෙන සතිය වරින් වර වේදනා දෙන තැන්වලට ගොස් හොඳින් ඒ දෙස බලා ඉන්නවා දැනිනි. වම් මතේ උරහිසේ සිත වැලමිට දක්වා පැතිරෙන වේදනාවක් වේදනාවක් පුරා සතිය යෙදෙව්වත් වේදනා දෙන එක තැනක් සොයා ගැනීමට නොහැකි විය. එතන අඩු වැඩි වී කැකෑරෙන වේදනා සමූහයක් හමු විය. නැවත හුස්මට යොමු විය. මුළු කයේම ස්පර්ශ වේදනා හරහා සතිය ගමන් කරන බව තේරිණි. නමුත් හැම විටම කඹයක් අල්ලා ගෙන ගඟක් කරහා යන කෙනෙක් කඹය අත නොහරිනසේ සතිය හුස්ම අතහැරියේ නැති බව තේරුණි. අවට සද්ද බද්ද හොඳින් නැසුණත් සතිය කැඩුනේ නැත. කය කැවුමක් මෙන් ගොඩ ගැසී ඇති බවද සතිය කොහේවත් නොයා කය මුර කරගෙන කයේ හැම විඳීමක් ගැනම දැනුවත් වීමට උත්සාහ කරන බවද අවබෝධ විය. මෙලෙස කය නොසොල්ලා සතිය නොකැඩී එක දිගට පැයක් පමණ සිටිය හැක. සුදුසු උපදේශයක් දෙනු ලබත්තා. ඔබ වහන්සේට ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා. දවසේ පැය 24ම අරගෙන බලන්න සතියෙන් නොඉඳ කල්පනා කරලා එක චිත්තක්ෂණයක්වත් නැහැ. පැය 24ම අපි සතියෙන් ඉන්නේ. දන්නේ එච්චරයි මෝඩකම කියන්නේ. මම දැන් මේ මේ පැයක් අසත්‍යමත් වෙලා ඉන්නවා කියලා ඉඳවල මේම කෙනෙකුට මොනම දෙයක්වත් අසත්‍යමත් වෙන්න බෑ. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරනවා සබ්බේ ධම්මා සතාධිපතෙය්‍ය. සතාධිපතෙය්‍ය සබ්බේ ධම්ම. උඹලා දන්නේ නැති වුණත් උඹලා ඉන්නේ සතියෙන්. ඒකට ගරු කරන්න දන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. ඒක ගරු කරන්න දන්නේ නැති නිසා අපි එක එක කනට ලකුණු දෙදී බලන ඉන්නවා. නැත්නම් බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් අසතියක් කියලා ගන්න නෑ. සතිය තමයි ඉන්නේ. කරත්තයක් රෝදයක් පෙරලෙනකොට කිසිම වෙලාවක රෝදේ එක කොනක් පොළේ වෙන වෙදී නෑනේ. වදින්නේ එක කොනයි. ඒක පෙරලි පෙරලි යනවා. පාරත් මාරු වෙනවා රෝදෙත් මාරු වෙනවා. නමුත් අර කරත්ත යන තාකල් ඒ ටච් එක තියෙනවා වගේ මේ සතියේ තියෙන දෙයක්. මේක ජම්ම දායාදයක්. මේකට මුල් තැන දෙන්න. මේකට අනුග්‍රහ කරන්න. මෙච්චරයි ඒ කායන මාර්ගය කියලා හිතාගත්තට පස්සේ ඵලයන් කිව්වත් හිතේ සතිය යන්නේ නැහැ. ඒ නිසා මේකේ නෝට බලන්න තියෙන පැයක් සතියෙන් ඉන්න පුළුවන් කියන එක නෙවෙයි. මට කොච්චර වෙලා අසතියෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වෙලාවට සතිය ඩබල් වෙලා එනවා. ওই වෙලාවකරි මං හිතුවත් එම් මම්ම කය අමතක කරලා දාලා ඉන්නවා කියලා වෙන්දට වැඩිය සතිය කයට හිටිනවා. එනිසා ඒක තියෙන්නේ නිකන් නම කියන්න හොඳ නැහැ. ඒ රයිඩෝ කියනවා මේ කෙල්ලෙක් යාළු කරගන්නකොට කරන සෙල්ලම තමයි. එච්චරයි. පිටිපස්සේ යන තාක්කල් කෙල්ල ගණන් උස්සනවා. යාළුනාට පස්සේ මේක මල හොන්තු ආවයි කණේ වහපු කුණියතුල්ලෙක් වගේ ඔයie කච කච කච කච කච කච කච කච කච කච කච කච ගයි. ඉතින් කෙල්ලෙක් යාළු කරගන්න හැටි දන්නේ නැද්ද කියලා අහනවා. ඒ සයිඩෝ බැරිම කෙනාට මේ සතිය පිහිටන්නේම නැති කෙනෙකුට කියනවා. යකෝ ඔකට ක්‍රමයක් නැහැ. උත්සාහයක් කරපන්. මංග උපදේශ ගත්තා මගේ යාළුවෙක්ගෙන්. ඌ කිව්වා කෙල්ල පේන සුළු කෝණයක ඉන්නේ කිව්වා. මේ වැල්ල බලතනක ඉඳපයි කිව්වා. සුළු කෝණයක ඉඳලා වෙන දෙයකට අවධානය යොමු කරගෙන ඉන්නේ කිව්වා. වරින් වර ඇහැ කොණෙන් බලන්න කිව්වා කෙල්ල හැදෙනවාද කියලා. ඉතින් ඌ ඔච්චර කිව්වත් මට හරි ගියේ නැහැ. හරි හොඳ උපදෙස් දුන්නේ. ඌත් ඒ කෙල්ල යාළු කරන වෙලාව. ඒ කෙල්ලගේ යාළුවෙක් මටත් හේතු කෙරුවා. ඒ කෙල්ල කතා කළේ බෑ කියලා. එහෙම නැත්නම් මට මෙතන ඉන්න පුළුවන්. ක්‍රම තියෙනවා. ඒ ඔක්කොම බොරු. තියෙන ක්‍රම ඔක්කොම බොරු. විද්‍යාව කියන්නේ තන්නේ කර බොරුවක්. ඔය පොත්වල තියෙන මොකක්වත් හරියන්නේ ලද හැටියට බුද හැරුණු හැරුණු අත ගත උරු අසා අවස්ථාවාදී වෙන්න ඒක ලියලා වලදොටු කල වලිය ගන්න. ඒකල ඕනේ නම් තව කෙනෙකුට ඒක නිකන් මූලධර්මයක් විදිහට කියන කවදාකවත් ඌට ඒක හරියන්නේ නැහැ. දැන් මට කෙල්ලෙක් කියනකොට පස්සේ ඒක උපක්‍රමයෙන් දවන්ට ඒකේ ලොවුත් එක්ක යාළුනොත් මම පරාදයි. ඒ තරම් සිම්පල් මේ වැඩේ. ඒ උට කියන්න ඕනේ ඒ කෙල්ල තබා වෙන කෙල්ලෙක් යාළු කරගන්න. නිසා මම භාවනා කරලා හරියන ක්‍රමේ කවදාකවත් තව කෙනෙකුට හරියන්නේ නැහැ. මං වගේ මිනිහ කටමැද දොඩෝනා තමයි මේම කරන්න, මේම කරන්න, මේම කරන්න කියලා. මම කියන්න බෑ. ඒ නිසා පුළුවන් නම් උත්සාහ කරන්න වෙලාවක් දීලා මේ විනාඩි 5 මං අසත්‍යමත් වෙනවයි කියලා. වෙන්නම බෑ. විශේෂයෙන් මේ මට්ටමට ආපු කෙනෙකුට බෑ. ඊට පස්සේ මේක විනෝදයක් වෙනවා. සතියට ඵලයන් කියවට යන්නේ නැහැ. ඔහේ ඇඟේ ඇතිල්ලෙන ගතියක් තියෙනවා. එතකොට තමයි සතිය වශී කරගත්තා වෙන්නේ. සතිය සති බලයක් බවට පත් වුණාට පස්සේ ඒත් තාම බොජ්ජංග වෙලා නැහැ. ඊට පස්සේ මේ ආරව ගන්න ඕනේ නිවනටම යන තාලෙට පොඩි වැඩ කොටසක් තියෙනවා ඒ වෙලාව. ඒක නිකන් මේ ඇලයින්මන්ට් වැඩක් තියෙන. අර පීය ගහලා ගහලා අන්තිමටම මදිනා වගේ වැඩක් තියෙන්නේ. ඉතින් මේක හරි ලස්සන තැන. උත්සාහ කරලා බලන්න අසත්‍යමත් වෙලා ඉඳලා කරන්න බලන්න කරන්න බෑ. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නය පරයන්ක භාවනාවට මම වාඩි වී ආනාපානය කරගෙන යමි. මාගේ හුස්ම රැල්ල වම්නාස්පුඩුව දිගේ හීන් හුස්රන් රැල්ලක් මෙන් නාසයේ මුදුනටම ගොස් නැවත දකුණු නාස්පුඩුව දිගේ පහළට එනවා දැනේ. සමහර වෙලාවට නාස්පුඩු දෙකෙන්ම පහළට එනවා දැනේ. මෙසේ ටික වේලාවක් කරගෙන යන විට මුහුණේ කම්බුල් දෙකම හිරිවැටේ. එවිට එම හිරි ගතිය මෙනෙහි කරමින් සිටින විට එය නැති වී යයි. නැවත මම ආනාපානයට හිත යොමු කරමි. එසේ හිත යොමු කළත් මට නැවත ආනාපානය හෝ වේදනාවක් කිසිම දෙයක් නොදැනේ. මම සිහියෙන් සිටින බව දනිමි. කිසිම දෙයක් මෙනෙහි වෙන්නේ නැත. මෙතෙන් සිට ඉදිරියට යන්නේ කෙසේදයි ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් අසා සිටිමි. සක්මන් භාවනාව සක්මන් භාවනාව ලනුපැදුරේ කරගෙන යන විට පළමු වට දෙකක් පවන ගිය පසු ඇඟිලි ටික තබන විට පුදුමාකාර සීතල ගතියක් දැනි විලුඹ පෙදෙස තබන විට සීතල සමග මෘදු ගතියක් දැනි කකුල් කුෂන් එකක් උඩ තබනවා වාගේ දැනේ. දිගටම සක්මන කරගෙන යා හැක. වැලිමලුවේදී පාදයේ ඉදිරි ඇඟිලි ටික තබන විට උණුසුම සමග සීතලක් දැනේ. විනුඹේ තබන විට වැලි පයේ එරෙන ගතියක් දැනේ. මුලින් වේදනා කැක්කුම් තිබුණද දැන් ඒ කිසිවක් නැත. ඔබ වහන්සේ කරගෙන යන සතිපාසල මුළු ලෝ පුරාම පැතිරීමට වීර්ය ධෛර්ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවායි පතමි. ඔ මේක අර මුල් කොටසට අවධානය යොමු කරුවොත් අර වගේ මොනවාක්වත් නොදැනී පවත්තන සතිය අරමුණ දැකගෙන පවත්තන සතිය කියන දෙක මේකේ සෑහෙන්න විස්තරකරනද උත්තරන් තිබුණා. මේ ලියපු කෙනා වැඩි හොඳ සතිය විදිහට බාරගන්නේ අරමුණ ඇති වෙලාවේද නැත්නම් නැති වෙලාවේද කියන කාරණාව තියෙනවනම් ඉස්සරහට මෙහෙමයි කරන්න කියලා සමහර විටක යෝජනා කරන්න පුළුවන්. කැමැති දාත උසන්න මේ ලියපෙකනා මේ කියන தත්වෙන් කෝකද එන්නේ ඉස්සරහට එන්නේ. ඉඳගෙන ඉන්න එකේ අන්තිම වාක්‍ය දෙක කියවන්න මේ නැවත සීකන්ද වීම සඳහා දිගටම සක්මන කරගෙන යා හැකිය. වැලිමලුවේදී පාදයේ ඉදිරි ඇඟිලි ටික ඊට ඉස්සෙල්ලා පරියංග භාවනාවේ අවසාන වාක්‍ය දෙන්න. මම සිහියෙන් සිටන බව දනිමි. දෙයක් මෙනෙහි වෙන්නේ නැත. මෙතෙන් සිට ඉදිරියට යන්නේ කෙසේදයි ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් අසා සිටිමි. ඒ විදිහට යමක් මෙනෙහි වෙන්නේ නැති අවස්ථාවක් කතා කරනවා. ඊට ඉස්සෙල්ලා සතිය ආනාපානෙ මුල් කරගෙන හෝ කය මුල් කරගෙන දෙයක් අරමුණු කරගෙන සතිය පිහිටවන එක තියෙනවා. උන්ට මේ දෙකෙන් දෙයක් අරමුණු නොකරන පවත්තන සතියයි දෙයක් අරමුණු කරගෙන පවත්තන සතියයි දෙකේ කොයි එකද වඩා කුසලතාවයේ කුසල දක්ෂතාවයේ කියලා අහුවොත් කොහොමද කට උත්තර දෙන්නේ? දෙයක් අරමුණු නොකරගෙන හිතනවා කියලා හිතනවා. එතකොට ඒ කියන්නේ අරමුණු නැති වෙනවා කියලා කියන්නේ වැරදිල්ලක් සතිය කැඩීමක් කියලා. එහෙමයි. ඔව් නමුත් සරුවචනාංශය සඳහන් කරනවා හැම අරමුණක්ම කෙලෙසයක් කියලා. එතකොට එහෙම කිව්වම අපිට පුළුවන් ද බුදුහාමුදුරු කියන විදිහට හැරගැහෙන්න? අවශ්‍ය වෙනවා. ඈ? හැරගැහෙන්න අවශ්‍ය වෙනවා. එහෙමනම් මොකද්ද කියන්න වෙන්නේ? මොකක්ද දැනගන්න වෙන්නේ? මොකක්ද දැනගෙන යන්න ඕනේ භාවනාවට යනකොට? සිහියෙන් දැනගෙන යන්න ඕනේ. ඈ? සිහියෙන් දැනගෙන යන්න ඕනේ. මොකද්ද දැනගෙන යන්න ඕනේ? අරමුණු තියෙන වෙලාව හොඳයිද නැති වෙලාව හොඳයිද? අරමුණු තියෙන වෙලාව හොඳයි. ඔය ඒක බුදුහාමුදුරු කියනවා තියෙනවා කියන්නේ කෙලස් තියෙනවා. එතකොට අපි මොකද්ද දැනුම වඩන්නේ? මොකද්ද චින්තාමේ වශයෙන් වඩන්නේ මොන වගේ දෙයකින්ද මොන වගේ සෞදානමකින්ද භාවනාවට යන්න ඕන අරමුණු තීවේවා කියලාද නැති වේවා කියලාද ඒ කියන්නේ කෙලස් කෙලස් තිබේවා කියලා තමයි නෑ නෑ නැති වේවා ඉතින් එහෙමනම් දැන් මෙතෙක්කල් භාවනා කරලා තියෙන්නේ අරමුණු නැතිවීම කරදරයක් සතිය නැතිවීම කැබැග්ගයක් කියලානේ අනිත් දවසේ ලෑස්තිලා ගියොත් අරමුණු නැතිකම වඩා හොඳ එකක් භාවනා විද්‍යුණුවක් ප්‍රතිපදාව ඉදිරි ගමනක් කියලා ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඒකට මම උදාහරණයක් කියනවා. උදාහරණයක් කියන්නේ බුදුහාමරංගේ ප්‍රකාශය කතා කරනවා මතක් කරනවා. අංගුත්තර නිකායේ සනිමිත්ත වගේ කියලා වර්ගයක් තියෙනවා. සූත්‍ර 14ක් තියෙනවා. සනාරම්මන සනිමිත්තා භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනිමිත්තා. තස්මින් ඒව නිමිත්තේ පහිනේ සංකුසලම් පජහති. මහනි උපදින තා කෙලෙස උපදින නිමිත්තක් ඇතුව. කෙලෙසක් උපදින්නෙම නිමිත්තක් ඇතුව අරමුණක් ඇතුව. ඒ අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලස් ගෙවුණා. ඉතින් අපි භාවනා කරනකොට අරමුණ ගෙවෙනවා කියලා වැරද්දක් කියලා හිතන භාවනා කෙරුවොත් භාවනාවේ හම්බෙන හැම උත්තරයක්ම ප්‍රශ්නයක් කරගන්නවා. ඉතින් ඒ නිසා භාවනා කරන ගමන් අපිට අර බුද්ධ දේශනාව බලලා හැම අරමුණක්ම කෙලස් කියලා හිතා ගන්න වෙනවා. කෙලෙසකට උපදින්න බෑ කියන අරමුණක් නැතුව. එනිසා අපිට මේ භාවනා මේ ජීවිතයෙන් පුළුවන් නම් අරමුණක් නැති තැනට ගිහිල්ලා සතිය පවත්තන්න ඒ කියන්නේ කෙලස් නැත්නකට යන්න පුළුවන්. මොකද ඒක අගය කරන්නේ නැත්නම් කිව්වොත් එහෙම කෙලස් නෝ හොඳ කියලා. මොකද එයාට මේ භාවනාවේ ආනිසංසයක් ලැබෙන්නේ නැහැ. තක්මුක්කක් ලැබෙන්නේ, බයක් ලැබෙන්නේ, අන්තර්භාවයක් ලැබෙන්නේ, අසරණ භාවයක් ලැබෙන්නේ, නන්නත්තර වීමක් ලැබෙන්නේ, රහින් එළෙව්වා වගේ ලැබෙන්නේ. ඉතින් එහෙම වෙලාවට කමසාන් සුද්ධුනේ නැත්නම් ඉතින් අනාතයි අසරණයි. নিকමට හිතන්න අබුද්ධෝත්පාද කාලෙක අපි ඉපදලා භාවනා කරොත් අපිට මොකද වෙන්නේ? කවදාකවත් කෙලවරක් දකින්න බෑ. ඉතින් ඒක නිසා ආනිත් දවසේ මේ කොයි එකවත් කමක් නැහැ කියලා අරමුණේ නැහැ කියලා කියන්නේ නැතිවීමක් බැරිවීමක් අතපහුවීමක් පැටීමක් නෙවෙයි. උපයගත්ත දෙයක් ප්‍රතිපදාවේ දියුණුවක් කියලා හිතලා වැඩි වෙලාවක් ඉන්න උත්සාහ කරන්න. ඒක නෙවෙයි නිවන හැබැයි. මොකද ඒකට ගියේ නැතුව ඉන් එහාට යන්න බෑ. තේරුණා කියලා හිතනවාද? මොකද්ද තේරුනේ? ඔව් මයිකේට කතා කරන්න. කෙලස් සතුව සිතන්න කියලා වෙලයි. ඈ? කෙලස් සිතා ගන්න කියලා. මොකද්ද කෙලස් සිතා ගන්නවා කියන්නේ? එනම් දේවල් සිත සිතා මෙනෙහි කරන්න. කාට හරි පුළුවන්ද මේක මං කියපු දෙක ඊසට පුළුවන් ආයතරක් කියලා දෙන්න පොඩ්ඩක්. අපි හැම ඊසට තේරුම් ගත්තේ ආයතර කතා කරන්නේ. නැත්තම් කන පැලෙන්න ගන්නවා. අරමුණු නැතුව සතිය පවත්වන්න පුළුවන් ඒක තමයි හොඳ. නැතු. අරමුණු තියෙනවා නම් ඒ අරමුණ හැම අරමුණක්ම කෙලෙස්. අරමුණු නැතුව යහම තමයි හොඳ දැන්. මෑ මෑණියන්ට කිව්වනේ මේ අරමුණු එනවා ඒ නැති එක ගැන ප්‍රශ්න ලියලා තිබුණේ නේද? අරමුණු නැති වෙන තරමට හොඳයි. හොඳයි. හරිද? තේරුණා. දැන් තේරුණාද? මොකද්ද තේරුනේ? අරමුණු නැතුව ඉන්නේ. ඔව් එතකොට දැන් මෙතන ප්‍රශ්නයක්ද තියෙන්නේ උත්තරයක්ද හම්බෙලා තියෙන්නේ? උත්තරයක් හම්බෙලා ප්‍රශ්නේ. ඔය මොකද්ද ප්‍රශ්නේ? කෙලස් නැති එක. ඔය කෙලස් නැති එක ප්‍රශ්නයක්. ඒක තේන මේ මුළු ලෝකෙටම සමස්තයක් ඒක. මොකද කට්ටියට ඕනේ බබාලා. කට්ටියට ඕනේ ආදර ගෞරව. කට්ටියට ඕනේ ඇලුම් බැඳුම්. කියන්නේ කෙලස්. නැති එකෙන් තමයි උපදුනේ. මේ හම්බ කරගත්ත දේ බදාගෙන බූදලේ කරගෙන මේ ඉන්න මනුස්සයා දිහා බලනකොට මේ බුදුහාමුදුරු භාගෙට hina වෙලා ඉන්න හැටි පේනවා. අනේ මෙහෙම අමන જાතියක්. එයාගේ මරි જાතියක්, තකතිරු જાතියක්. මේ කක්ක ගොඩාක් වට කරගෙන ඒක ආඩම්බර කරන ඉඳලා මේක කොයි විදියකින් හරි බුදුහාමුදුරේලා අයින් කරපුවා කියලා අම්මෝ මේක නම් නැති කරන්න එපා මගේ කෙලස් ටික වට දෙන්න කියලා. දීගයි මම ඔය ඉස්සරහට එන්න කිව්වේ නැතුව මේ වෙන ආදරයකට නෙවෙයි. එනිසා එම නැති වේගන යනවනම් ඒක බුදුන්ගේ දක්ෂකමක් කියලා හිතලා මේකට මට අනුග්‍රහ කරන්න පුළුවන්ද කියලා බලන්න. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද ප්‍රශ්නයක් නෙවෙයි මේක. ඊළඟ ප්‍රශ්නේ වැඩුවේ ආනාපානයයි. ගන්නා සුසුම් පොදේ උණුසුම සිසිල ගොරෝසු බව දිග බව කෙටි බව සියුම් බව අත්විඳෙමි. සුසුම් පොදේ සියුම් බවත් සමග සිතේ සැනසීම සිතේ සැනසීමත් ගතේ නොදැනීමත් ඇති වී බලා සිටිනා සිතක්ම ඇතිවිය. පසුව ඉඳගෙන ඉන්නා සිරුරේ ඉරියව්ව දෙස බැලීමි. ඉඳිනවා හැපෙනවා යනුවෙන් මෙනෙහි කරමින් සිරුරේ මස් උණු වී දිය වී ගලා යන අයුරුත් සන්ධි වලින් ගැලවී යන ආකාරයක් දිස්වන්නට විය. තවත් බලා සිටියෙමි. තවක් තවත් සිරුරක් පාවී විත් ඉදිරියේ දිස්විය. ඒ සිරුරද කොටස් ගැලවී දිය වී යන අයුරින්ම පෙනුනි. බිමට පෙරලී දිරා යන ලෙසට නිසල වූ සිතින් තවත් බලා සිටියෙමි. තොරක් නැති සිටිවිලි උල්පතක්සේ ගලා එන්නට විය. කෙලවරක් නැත. මහා වැස්සක්සේය. අතීත සිද්ධි කුඩා කාලයේ ඒවා පටන් දිගහැරෙන්නට විය. එනවාට වඩා ඉක්මනින් නැති වී ගියේය. කාමය, ලෝභය, ද්වේෂය ලෙසෙහි පදනම විය. ඒ අතර සම්බුද්ධ මාලිගා පවා දිස්විය. අන්තිමට එන විටම සිතුවිල්ල ලෝභයක්, ද්වේෂයක් කියා හඳුනා ගනිමින්ම අතහැරියෙමි. මෙසේ හඳුනා ගනිමින් අත අතහරිද්දී හිතට විවේකයක් ලදිමි. සිත නිදහස් තැනකට පාවී ගියාසේය. ඉඳුරන් නිසා ඇතිවන අරමුණු වලට සිත ඉබේම යොමු විනි. එක ඉඳුරකින් ඉඳුර ඉඳුරකින් තව ගන්නා අරමුණු පවතිද්දීම ඊළඟ ඉන්ද්‍රියේ අරමුණු පතිත වේ. එකකට එකක් පෙරපසු නොවි යන්නා නොවි ෂණෙන් මාර්වෙමින් ජීවිතයේම ලුහු බඳී. පැත්තකින් බලා සිටිනා විට පොරපිටියක් ලෙසට දිස්සේ. බලා සිටින්නෙක් නැතත් සිතහා සිතුවිලි ඇදී ඇදී යයි. මගේ වුණ තරමට දුක ඇත. දුක දැනුනේද මගේ කියාගත් නිසාමය. තණ්හාව නිසාමය. අනියත බව සිහි කළමි. කඳු පර්වත ගස්ගල් පොළව තුලට කිඳා බසින්නට ඌයේ බියදගෙන දෙමිනි. ලෝකයේ සියලු දෙය කුඩුපට්ටම් වී කෑලි කෑලි බවට යනු දැනුනි. බලා සිටියමි ඒ දෙසම. පසුව සිතට දැනුනේ අසීමිත සතුටකුත් සමග සිතේ ඒකාග්‍රතාවයත්. අසිරිමත් ගතේ සිතේ සතුටක් නිදහස් වූ විවේකයක්. හිසේ මුදුනින් ප්‍රභාෂර භාවයක් පිහිට වූ වාසේය. බලා සිටින්නෙක් නැතත් බලා සිටින සිතක් ඇත. එයද ඇති වී නැති වී යන්නකි. සක්මනද එසේමය. උපදේශ පතමි වහන්සේට දීර්ඝායුෂ පතමි. මෙයාගේ මට්ටමට ගියාම මේකේ කෙලවරක් නැහැ, මහා වර්ෂාවක් වගේ කියලා තමයි හිතෙන්නේ. නමුත් ඒක ඉවර වෙනකම්ම බලන්න පුළුවන් නම් ඔය රැල්ල ඇඟේ අපි ඊගාවාත්මනේ ගෙනියන්න තියෙන පොදිය අඩු වෙනවා. නිසා උන්ට එන්න දෙන්න පුළුවන් තරම් තුවාල එක සැරවෙ ඉන්න වගේ මේකට කියන්නේ psychological wounds කියලා. අපේ ජීවිතේ අපේ හිතේ තියාගෙන හිටපු කුණු කන්දල් උහේ එළියට එන්න පටන් ගන්නවා. ඒක හරි ගන්ධත්තරයි. අවුරුදු 7-8ක් පරණ වෙච්ච අසුචි වලක් කරන් දානවා. නමුත් ඇතුලේ හිස් වීමක් වෙනවා කියලා යාට තේරෙන්නේ නැහැ. හැබැයි මේක දෙන්න පටන් ගත්තට පස්සේ පේනවා අපි හිතනට ඩික්මන්ට මේක හිස් වෙනවා. හිස් වුණාට පස්සේ තේරෙනවා මේකට කියන්නේ කැතැසිස් කියලා. එලි කිරීම විරේචනය කියලා කියනවා සිංහලෙන්. ඒකට ඇතුලේ ආයෙ පිළික හැදෙන්නේ නැහැ. ඔක්කොම එළියට දාන එකයි තියෙන්නේ. අන්නේ මේ එළියට දාන යුගයේ තමයි බුද්ධෝත්පාද කාලය කියන්නේ. ਸਰවචන්සේ දේශනා කරනවා තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචතින පටිච්ඡන්නෝ මහණි තථාගත දේශිත ධර්මය අනුව හෙලි කරන්නේ බබලයි. වැසුනේ නොම බබලයි. ඔය එළියට දාපු තරමට හිත බබලනවා. හිත විවේක වෙනවා. වහගෙන ඉන්න තාක්කල් පිළිකාවල් බවටපත් වෙනවා අර්බුද බවටපත් වෙනවා පිහියනුන් යනවා රණ්ඩු සරුවල් යනවා දන්නේම නැහැ ඒ තමයි එහෙලි කරන්නේ එතන පාපොච්චාරණය කියලාත් කියනවා පෞසමා කිරීම කියලාත් කියනවා අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියලාත් කියනවා එකිනෙකාගේ වචනේ එකිනෙකාව සුවා තබනවා ඒ නිසා මේ වගේ දේවල් වරින් වර ලැබෙයි ලැබිච්චාම හොද්දට හිත උනන්දු කරගෙන ඒ ශක්තියෙන් දවස පුරාම සතියෙන් ඔක්කොම කුණු ටිකට එළියට යන්න ආරින්න ඒක හිත හැදුනට පස්සේ කුණු හිටින්නෙම බෑ. මල මෝදක නැ මෝදක මලකුණක් තියන්න බැරිලු. කොහොම හරි ගසලා දානවා එළියට. අන්නේ වගේ හිත පිරිසුදු වුණාට පස්සේ තරයක් දෙතරයක් ආය කුණු දැම්මට හිටින්නේ ඒ විශ්වාසෙ නෙවෙයි ලියලා තියෙන්නේ. නමුත් ළඟදි මේ විශ්වාසය ලැබෙයි. දිගට උනන්දුවෙන් භාවනා කරා. දැන් එහෙම සිතුවිලි එනකොට එන දිහාම එතකොට නොකඩවාම බලාගෙන ඉන්න එකයි කරන් තියෙන්නේ. එහෙම කරන්න බෑ සද්ධාව නැත්තම්. එහෙම කරන්න බෑ විචිකිච්ඡාව තියෙනවා නම්. එහෙම කරන්න බෑ තාම අදිමුක්කේ පහළලා නැත්තම්. එහෙම කෙනාට කියලා වැඩක් නැහැ. පුළුවන් නම් එච්චර තමයි කරන්නේ. ඒක තමයි සද්ධාව කියන්නේ. ඒක තමයි අදිමුක්කේ කියලා කියන්නේ. තමයි පෞරුෂත්වයේ කියලා කියන්නේ. ඒක තමයි මූණ දෙනවයි කියන්නේ. ඒකයි බුදුහාමුදුර අපෙන් ඉල්ලා නමුත් ඒක කරන්න බෑ. පුළුවන් නම් හොඳයි. බැරි නම් ඉතින් හොඳයි ඉතින් මොනවා කියලාද? මුග දෙනෙකුට බෑ. මොකද මුග දෙනෙක් සදාචාරවාදී. උගදෙනෙක් හිතනවා පිට වෙන එක හරිය නෑ. මේක මට මේ කුරුලෑවක් කහපම් ප්ලාස්ටරයක් ගාලා වහගෙන තියානේ. අර සරව ටික පිට වෙන්නේ නැති වෙන්න. උද ප්ලාස්ටරේ ලස්සනයි කුරුලෑවේ මනතට වැඩිය. ඔය තමයි ඉංග්‍රීසි වේදකම කියන්නේ. සිංහල වේදකම කියන්නේ වටේට මේ පත්තු බැඳලා වනමුකේ පාදනවා. එළියට එන්නයි. ඉතින් මෑනියෝ කොයි එක බෙදකමකට කැමතිද දන්නේ නැහැ. ඉංග්‍රීසි බෙදකමකට කැමතිද තුවාලේ වහලා දාගෙන ඉන්න. නැත්නම් වටේට පත්තු බැනලා වනමුකේ පාදලා තුවාලෙන් සැරවෙල් ආසිටවට කැමතිද? සැර වෙනවට කැමති. ඒනම් මාත් කැමති. එහෙනම් මාත් කැමති එන්න වලියට ගාගමු අපි පිර පොරපටියට බැස එන්න තියෙන හැටි ඔක්කොම දාන්න ඇදලා ඇදලා එළියට. හැබැයි කවදාවත් අනුන්ගේ දෙයක් නම් එළියට දාන්න එපා. ඒතර අනවශ්‍ය ප්‍රශ්න. අපි කතා කරන්නේ අහිංසකව මගේ හිතට එන කක්කාව. වමනේ ආවන වමනේ කරන්න. චූ බරනම් චූ කරන්න. කක්ක කරන්න නම් කක්ක කරන්න. හොටු වෙනවා නම් හොටු ඇදලා දාන්න. කැස් වෙනවා නම් කැහලා දාන්න නැත්තම් අපස්මාර. ඔය වේග නතර කරපු කට්ටියට තමයි මේ අනා භයානක රෝග මත වෙලා තියෙන්නේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ ඔය එනකොට එළියට ඇදලා දානවා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ජීවිතයකට සාරාණීය ස්ථාන තුනක් තියෙනවා. එක තමයි පැවිදි වෙන ස්ථාන. ඉදාට ඔක්කොම අපි අතහරිනවා. දෙක සෝවාන් වෙනකොට පළවෙනි සංයෝජන ධර්ම කියන කක්ක තුනක් අතාරිනවා. රහත් වෙනකොට බුද්ධම් භාගයේ සංයෝජන පහක් අතාරිනවා. කක්ක වෙන්න වෙන්න අපි රහත් වෙනවා. චීන කක්ක ඇදලා දාන්න දාන්න භූමිය පූජා භූමියක් බවටපත් වෙනවා. පූජා භූමිය බවටපත් වෙන්නේ හඳුන් කිරිපැවක් කරලා නෙවෙයි. අපේ චීන කෙලස් ටික ඇදලා දාන්න දාන්න පූජා භූමියක් බවටපත් වෙනවා. ඉතින් ඒක අමාරුවේ කියලා දෙන්නේ නැහැ බුද්ධ ආගමේ. බුද්ධ ආගම උගන්වන්නේ මේ බුදුහාමරට හඳුන් කිරිපැම් පූජා කරපන්. ඒ මොකක්වත් නෑ. බුදුන් කියනවා කෙලස් ටික ඇදලා දාපන්. මේ භූමිය සුද්ධ කරපන්. එතන ඔබ සුද්ධ වෙනවා. ඉතින් ඒක තව දවසක් දැක් කරනකොට ඔක ඇරලා යයි අපි ඔතනින් නතර කරලා ඊගා ප්‍රශ්නට යමු. ගෞරවනීය සාමින් වහන්ස සක්මන තුලදී ස්පර්ශයට හිත තියමින් සතිය පිහිටවයි. සිත පිට ගියද වැඩි දුරක් නොයා නැවතත් යටිපතුලේ දැනෙන දැනීම් වලට ස්පර්ශයට හිතයයි. පියවරෙන් පියවර දැනෙන දැනීම් විවිධය. විටක පාවී යන්නාසේ දැනේ. පර්යංකයේ තුලදී හුස්ම හිත තියමින් සතිය පිහිටුවමි. හුස්ම තුලත් විවිධ දැනීම් දිග කෙටි උණුසුම් සිසිල් දැනේ. ක්‍රමෙන් සියුම් ඒකාකාරීව හුස්ම දැනී ඒ වඩාත් සියුම් මේ නොදැනෙන තරමට. නැවතත් ක්‍රමෙන් හුස්ම දැනීම සිදුවේ. රළු සියුම් ආදී වශයෙන් හුස්ම සියුම් වෙනවත් සමග අවට ශබ්ද කාය වේදනා තදින් දැනෙන්නට විය. සිතුවිලි එන ප්‍රමාණය අඩුය. සමහර වේදනා දිගු වේලාවක් පවතී. එවිට එම වේදනා දෙස බලා සිටිමි. එම වේදනාවට ඊතා සමීපව බලා සිටියේදී පණුවන් දඟලක්නාක්සේ උස් පහත් වෙමින් දැනේ. මෙලෙස විනාඩි 20ක් පමණ වේදනාව දෙස බලා සිටියෙමි. වේදනාව වැඩිව එනවා නැවතත් ක්‍රමයෙන් අඩු වෙනවා. වේදනාව දැඩි වූ විට දැස් ඉබේ ඇරුණි. නමුත් සතියෙන් මේ වේදනාව දෙස බලා සිටියෙමි. වේදනාව මම නොවේ මගේ නොවේයි මගේ ආත්මය නොවේයි යයි සිතට පෙන්වූ පසු ඒ වේදනාව දෙස ඈතට වී බලා සිටීමට පුළුවන් මේ මාලත් අත්දැකීමයි අන් හැම වෙලාවෙදී සතිය හුරු කිරීමට උත්සාහ ගනිමි ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා තෙරුවන් සරණයි ඔය එතකොට ශරීරෙ වෙන්ද නොදැනිච්ච සංවේදනා තමයි දුක් වේදනා මට සැප වේදනා එනවා ඒක දිගට අනුග්‍රහ කරන එකන අනුග්‍රහ කරන්න කියන්නේ බඩදරුවම කෙනෙක් රාජමහේසිකාවක් දරු ගැබ රකින්න ආසේ. ගොවියෙක් කිරිබදින ගොයමක් රකින්න ආසේ. ඉතින් ඒකට මේ එන වේදනාව වලට වෙනපත්තියම් කරන්න ගටන් ගත්තොත් දරු ගැබ ගබ්සරිනවා. දොළ දුක් කියලා જાතියක් තියෙනවා. දොළ දුක එනකොට අම්මගෙන් පිට වෙන කක්කාවයි බොක්කේ ඉන්න දරුවගේ පිට වෙන කක්කාවයි දෙකක් පිට වෙනවා. ඉතින් ඒකට අම්මලා උදේ පාන්දර වමනේ කරනවා. ලුණු දෙහි ඉල්ලනවා. ඇඹුල් දාති ඉල්ලනවා. අපේ ගෙදර එකම පොయ్యංගමයි ඒ දවස්වල. මොකද අපේ අක්කලා නම් ගිලා 6 දිනක් වදනවා. අල්ලපු ගෙවල් කරවන්න කවුරු හරි බඩදර වෙච්ච ගමන් ඕන අපේ අම්මට ඇවිල්ලා කියනවා "යාළුවා නැද්ද මේ කොස්සට වේලපුවා නැද්ද? අටු කොස්සට නැද්ද? ලුණු දෙහි දාපුවා නැද්ද?" ඉතින් අම්මා අපිට හොරයෙන් අරව දෙනවා. ඉතින් අපි බන්නකොට අම්මට කිව්වා උඹලටව තේරෙන්නේ නැහැ. ඒක ගෑනු ප්‍රශ්න. උඹලා බලලා ඉන්නම් බඩදරු වෙච්චාම ඕම තමයි. හැබැයි ඉතින් වඳ ගෑනුන්ට ගාලල්ල. වඳ ගෑනුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රම. නහි වන්ද්‍යා විජානಂತಿ කුරුවම් ප්‍රසව වේදනා කියන විද්‍ය මේ වේක මේ මේ தත්ත්වේ පහු කරපෙන්නාට තේරෙනවා මේක මේක විඳිනකොට කොච්චරක් විඳවන්න ඕනද කියලා. පහු කරපෙන්න නැති කරන කෙනා මොකටද ගෙදරින් ලා කාලා බිලා බුදියාගෙන මොකටද මේ අනවශ්‍ය කරදරයක් ගන්න කියලා ඒගොල්ලෝ චෝදනා කරනවා. ඒක හරියට කියනවා වඳ ගෑණිට කවදාකවත් ප්‍රසව වේදනාව තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ වදපු ගෑණියෙකුට විතරයි. ඒ නිසා මේ දුක් ශාසන වෙනුවෙන් ගන්න දුක් වරදරු අම්ම කෙනෙක් දරුගව රකින්න ආසේ හලහප්ප ගන්න නැතුව වඳ මේ ගම්ස කරගන්න නැතුව කොහොම කාගෙන යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව මා পায় ලනුපැදුරට ස්පර්ශ වන ස්ථානයට අවධානය යොමු කර සක්මන් කරමි. අද උදෑසන භාවනාවේදී සක්මන් මට ගණන සතියෙන් ගණන් කළමි. ලනුපැදුරේ ඉහළටත් පහළටත් එක් වටයක් ලෙස සිතා පටන් ගන්නා ස්ථාදීදී පමණත් සිතින් එක දෙක ලෙස සටහන් තබා ගතිමි. පැයක කාල සීමාවේදී වට 20කුත් වට භාගයක් සක්මන් කර ඇත. එක් වටයක්වත් ගණන් නොවැරදිනි. එහිදී දැඩි සතියක් පැවතුණු අතර එකම සිතුවිල්ල ලෙස දැනුනේ කමඨහන් වාර්තාව ලියන ආකාරයයි. සිතවිල්ල පැමිණුණද ඒ පැමිණි බව දන්නා නමුත් සතියද බැහැරන වුණු බව දැනුනේ පාදයේ ලනුපදිරේ ගැටන හැම වාරයක්ම සතියෙන් අත්දැක්ක නිසාය. වෙනත් මොනවාදෝ සිතවිලි වලාකුල්ලා හෙවණලිසේ එහා මෙහා පා වුණද ඒවා ඔස්සේ සිත ගමන් නොකළ නිසා ඒවා මොනවාදයි නොවැටහුණි. 16 වෙනි වටේදී මා සක්මන් කළ පැදුරේම යෝගිනියක් සක්මන් කළ නිසා දෙදනා මාරු වීමේදී ඇයට ඉඩ සැලසීමට අවධානය යොමුවද ඒ බව සතියෙන් දැක්කෙමි. 18 වෙනි වටේදී ඇය ඉවත් වූ බව දැනිනි. වෙන දැනීම් වලින් දැනුනේ පැයක කාල සීමාවේදී එක්වරක් කෙල ගිලෙන බවයි. පරයන්ක භාවනාව හුස්ම රැල්ල ස්පර්ශවන ස්ථානයට අවධානය දෙමි. පැයකට දැනුණු හුස්ම රැලි සංඛ්‍යාව 880ක් වන අතර 200 වන හුස්ම රැල්ලේදී 200ද 300ද කියා ගැටලුවක් වුවද ඒ ඉක්මනින් निराකරණය විය. 26 වෙනි හුස්ම රැල්ලේදී එක් සිතුවිල්ලක් සිතට පැමිණි අතර එය 30 වන හුස්ම රැල්ල දක්වා පැවතීමට සිත පිට ගිය බව දැනි 31 වෙනි හුස්ම රැල්ලේදී සිතවිල්ලෙන් මිදිනි. 462 වෙනි හුස්ම රැල්ල වනතුරු කෙළ පිටක්වත් නොගිලුණු අතර උගුර පෑදීමක් වැනි දෙයක් සිදු වී 473 වන හුස්ම රැල්ලේදී කෙළ පිටක් ගිලුණු අතර පසුව 880 වන හුස්ම රැල්ල දක්වා හතර වරක් හෝ පස් වරක් කෙළ ගිලුණි. කෙළ ගිලුණ බව දැනිනි. භාවනාවේ අග කම්පැතිවල ඊතා සියුම් රස්නියක් දැනුණු අතර මේ සිදුවීම් වලදී කමටහන නොකැඩී පැවතිනි. සතිය පැවැත්වීම සඳහා ইহත මා යොදාගත් ක්‍රමයේ වැරදි නම් මා නිවැරදි කරනසේක්වා. කෙසේ වෙතත් දහවල් පරියංක භාවනාවේදී ඒ ක්‍රමයේ අනුගමනය නොකොට හුස්ම රැල්ලටම අවධානය දුන් අතර කිසිදු අරමුණක් පැමිණෙන ලෙස නොදැනුනි. නමුත් භාවනාවේදී කිසිදු විටක මාහට නිදිමත ගතියක් නොපැමිණෙන අතර අද දින ස්නානය කර සිටි නිසාද නිසාදැයි නොදැනිමි. පැය හතර හතරන් තුනකින් තද නිදිමතක් දැනී පරයන්කයේ පරයන්කෙන් මා පරයන්කෙන් ඉවත්වන්නට සිදුවිය. පහදා දෙන සේක්වා තෙරුවන් සරණයි. මේක ලියලා තියෙනවා ඒ වගේ හොඳට හිත අවධානය කරන යනකොට හිතවිලි සද්ද වේදනා එනවා. ඔගේ සුද්ධ දකින්න විතරයි අඳුරගන්නේ ඔය පිටින්ම යනවා. මොකද හිත විෂයාභිමුඛ වෙලා තියෙනවා. අවධානය යොමු කරන. ඉතින් නැත්තම් භාවනාවක් නැතුව සතියක් නැතර එනේ හැම හිතවිල්ලක්ම අපි ළඟට ඇවිල්ලා අහ කැන්නයි රෙද්දාසේ දාගත්තා වගේ මේ ඔක්කොම වද දෙනවා. හිත දන්න අරමුණක හිර කරගෙන ඉන්නවනම් අනිතව නොනිනව නෙවෙයි. ඒවට ගෙවදින්න ඉඩක් නැතුව යනවා. ඒක තමයි අපි අරසාව කියලා ගන්න. බුදුරජාණන් අපිට දෙල තියෙන අරසාව තමයි ඌ ඇතුළට එන්න බෑ. අපේ හිත අරමුණත් එක්ක තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඉලක්කම් ගණන් කරගමින් හරි මේක බේරගන්න කවදා හරි ඉලක්කම් ගණන් කරන්නේ නැතුව ඒක කරන්න පුළුවන් නම් ඒක ඊගාව දියුණුව. මෙනේ කරන්නේ ඒත් හිත අරස වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි Taman ක්‍රමසහ විදි හදා වඩා ගන්න ඕනේ. ඒ මධ්‍යස්තරමුණේ හිත තියාගෙන අන්නත්තර අරමුණට හිත නොගෙයින් මේක බේර ගන්න. ජප මන්ත්‍ර කියනවා ගණන් කරනවා নানা ප්‍රකාර දේවල්. ගණනා පුසනා ඨපනා අනුබන්දනා කියලා ක්‍රම රාශිය බුද්ධ ගෝසාචන් වාසේ පෙන්නලා දෙනවා. කොයි එකක් පාවිච්චි කරා හැබැයි පාවිච්චි කරන්නේ මේ ගණන් කරන්න ඉගෙන ගන්න නෙවෙයි. සතිය වඩන්න කියලා කරන්න ගියාම ඉස්සරහට ඒ උපක්‍රම මුකුත් නැතුව කඹේ ඇවිදින්න වගේ සතිය යන්න පටන් ගත්තාම සතුටක් ඇති වෙනවා. අකුරු ඉගෙන ගන්නවා වාගේ අපි ටික ටික ටික ටික සද්ද නගා නොකිය අකුරු තියා බල්ලා තේරුම් ගන්න පුරුදු වෙනවා වාගේ ඉදිරියට යනවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. පාදයට දැනෙන තද ගතිය දෙස බලා සක්මන් කරන අතර තබන තබන පාදය පැත්තට මුළු කයම ඇදෙන බවත් හිටගෙන සිටන විට මුළු කයම පඹයක් මෙන් දැනේ. විටක වැටෙන්නට ගොස් නවත්තා ගත්ෙමි. විටින් විට කයේ විවිධ තදගති වේදනාවන්ද විටක නාස්කුහරයක් තුලින් හුස්ම සියුම්ව යන ලෙසද දැනේ. විටක ඇහෙන් හෝ කනෙන් දැනු දේවල් ඔස්සේ සිතුවිලි යන බවක්ද විටකේ අරමුණු ඔස්සේ සිතුවිලි වැල් යන බවක්ද දකිමි. මෙසේ කොපමණ දුර සිතුවිලි ගියත් එය දකින බවට දකින බවට සතිය බව දකින බව සතිය බව දැනේ. කැටකිරිලි උපමාව තුලින් පෙන්වන්නේ මේ බව හැඟේ. නමුත් සමහර අවස්ථාවල එහෙන් රූපයක් දුටු විටම වාගේ සතිය මගින් ඒ බව දැනගත් බව දකිමි. එහෙත් සතිය තිබියදීම වාගේ ඒ දුටු අරමුණ ඔස්සේ තව තවත් සිතුවිලි වේගයක් ඇතිවේ. සීලය නොකඩෙන බව මා දන්නා නමුත් මාහට එහි ප්‍රබල සතියක් හසු නොවන්නේ එහි වේගවත් බව වැඩි බවද. සතිමත් භවයේ ප්‍රබල නැතිකමක් ද යන්න නොතේරේ. ඕනෑම අවස්ථාවක හිතට පීඩාකාරී සිතුවිලි වැල්මෙන් දැනෙන අවස්ථාවල මා මෙසේ කරමි. විවේකීව සතියෙන් පීඩාකාරී අරමුණ ගෙන විමසමි. එවිටෙහි මුල්ම හේතුව අසතිමත් වූ අවස්ථාවක ඇහෙන් දුටුක් බව බව අසුවේ. මේ බලන අවස්ථාවේ සතිමත්ව අතීතයේ අසතිමත්ව සිටි අවස්ථාවක වූ බව දකින විට ඒ ඔස්සේ පැමිණි සියලු පීඩාකාරී බව නැති වී යන බව දැනේ. මෙහි හරි වැරදි බවක් නොදැනිමි. අඩුපාඩු ඇතොත් පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. බැඳපු කට්ටියට හොඳ පාඩම. ඔක්කොම අහුවෙලා අහුවෙලා තියෙන අසතියෙන් බලපින්න තමයි. මේ බලන වෙලාවේ දැක්කාහනම් ඔය හැම පොඩ්ඩක් විනිවිදලා සල්ලි දීලා ගණී දෝයි බාණ්ඩ. මේ ලෝකේ ගෑනු විතරයි සල්ලිත් එක්ක දෙන්නේ එකම දෙච්චරනේ ලෝක. දැවැද්දත් එක්කනේ දෙන්නේ. ඒක ගන්න අම්මෝ ලොකෝ ලාභයක් හම්බුනා වගේ. මෙන්න පොලේ ටික දවසයි යන්නේ ඉසපීරා තෙල් ගාලා කොණ්ඩ බැඳපුවන් ඔන්න બોලේ ඒ ගෑනිට මං එපාලු දැන් කියලා ඔන්න රණ්ඩු. ඒකට කල්පනා කරලා බලද්දි අසතියෙන් බලපු එකේ සාපේ අසති අසතියෙන් බලපු එකේ සාපේ වලපියව දැක්ගා සතිය. හැබැයි බැඳලා ඉවරලා සතියෙන් බලන්න එපා. එතකොට තමයි කක් අපේ. බැඳලා ඉවරලත් පස්සේ අසතියෙන්ම බලනවා නම් අම්මෝ ලපනෝ අන්සාන්ද සේසෝ මී ගුණිනා කියලා අරක දීප වැළඳ ගනිමින් ඉඹ ගනිමින් <laughs> හැබැයි දැයෙන්න බොන්න ඕනේ ප්‍රශ්න වලින්. නිකන් ඕක කරන්න බෑ. නිසා බඳින්න ඉස්සෙල්ලා අසතිමත් නම් කරුණා කරලා බඳතර පස්සේ සතිමත් වෙන්න යන්න එපා. අනවශ්‍ය දික්ක සාධන අඩු. මුලින් සතිමත් වුණා නම් බඳින්නෙම නෑ. මුලදිමත් අසතිමත් වෙලා දැනුත් අසතිමත් විදිය සාර්ථක විවාදයක් ලැබේ. එච්චර වට කියන්නේ දේ මම කමට සුද්ධ කෙරුවා කියලා මට හිතලා තියෙනවා මන්ද සුද්ධ කෙරුවද කැත කෙරුවද කියලා මට තේරෙන්නේ නෑ මේ බඳ ඕක දිහා පොඩ්ඩක් බලපියව. ඒතර බලලා කරන දෙයක් කරපළා. එතකොට යායේ කවුරුත් මේ බඳලා දුර බෙරයක් ගන්නවනේ. තමන් බඳගත්ත බෙරෙන්නේ ගන්න. ඔච්චර තමයි ප්‍රශ්නේ. ඒ නිසා බුදුරජාණන්සේ ගැඹුරින් කියනවා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. න අජානතෝ නො අපස්සතෝ. දක්නේ බි මහණෙනි දන්නේ නම් ආශ්‍රවයන් ඡය වෙනවා. දැක්කේ නැත්නම් දන්නේ නැත්නම් ආශ්‍රවයන් වැඩෙනවා. ඒ නිසා බලපියව්. ඒක නිසා විපස්සනා කියන්නේ විනිවිද දකින්න ඕන. ඔය පිට පෙන්වන්න හදන මූණත් අහඩුව නෙමෙයි. ඔකේ යට මොකද්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් දැක්කනම් ඉතින් අර වයසට පේන්නේ නැණි අප්පා ආලේ අඳයිනේ. හිත ගිය දන ආදර රජ මාලිගාව සෑදී අම්මා. දැසේ පෝරුවක් හදලා ඒකට තියලා අෂ්ටක තියලා මංගල ලකුණු තියලා සහන්ජාත හාල් වල කකුල් දෙක තියලා අත් දෙක ගැට ගහලා අනේ අම්මේ මේ සීටිසෙට ජය මංගලම් ජය මංගල <laughs> අයියෝ පැවිදෙන්න ඉස්සෙල්ලා අක්කයිටන්ගේ දෙන්නම දීලා ඉන්න සිද්ධ වුණා මට. ඉතින් ඒකට අපි කොළඹින් ගත්ත අස්තක් කියන එකේ. ඉතින් ඌට වෙනම ජටාව කරන් දෙන්න ඕනේ, සුදු අඳුන් ගෙනත් දෙන්න ඕනේ, සල්ලි ගෙනත් දෙන්න ඕනේ. ඌ පැලෙන්න දෙනවා, අඬන්න දෙනවා. හැබැයි හොඳට බීලා පටන් ගන්න වෙදී. ඉතින් කොහමද දෙන්නම දීපු නිසා මට හිමීට ෂේප් වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒගොල්ලෝ හිතුවේ සහෝදර ප්‍රේමයෙන් මේ කරන්නේ කියලා. පිස්සු. මට කිසිම සහෝදර ප්‍රේමයක් නැහැ. අම්මා බයිනෝ උඹලා කරගන්නේ මේ කෙල්ලෝ දීලා නැහැ. දීලා දීලා ඵලයන් කියලා. ඉතින් මම අෂ්ටක කියලා පෝරුවේ නංගලා ගැට ගහලා දන්නවා අය සදා සොත්තියකට අය ගොඩ එන්න හම්බෙන්නේ. ඒ නිසා යමක් කරන්න ඉතලා බලපල්ලා ආයිචරයි කියන්නේ. අපි ඊගා කමට අහන්නේ මොකද 13ක් තියෙනවනේ. අතිපූජනීය ස්වාමින් වහන්සේ ලිපිය දිහිත වූාට සමාකොට අසා සිත සීක්වා. සාර්ථක වූ පළමු පර්යංකය. මම නිසරණ වනයේට පැමිණ නිසරණ වනයේට මෙන්ම භාවනාවටද ආධුනිකෙක්මි. මාහට මෙහි පැමිණීමට මග කිවේ මගේ බාල දෙටු බාල සෙහුයිරයි. එදින සිට ඔබ වහන්සේගේ දේශනවලට මම අන්තර්ජාලය ඔස්සේ සවන් දුනිමි. එහෙත් මෙතරම් පැහැදිලිව වැටහුණේ නැත. මාහට මෙහෙණියක වීමට උවමනා බව කී විගසම සොහයුරා කීවේ මීතිරිගල නිස්සරණ වනයේ පැවැත්වෙන භාවනා වැඩසටහනකට මුලින්ම සහභාගී වී එම තීරණය ගන්නා ලෙසය. ඒ අනුව මා මෙහි පැමිණීමේ පැමිණි දින දෙකක්ම මා සිදු කළ කිසිදු භාවනාවක ප්‍රගතියක් නොවිය. අනිත් යෝගීන්ගේ කමඨහන් සුද්ධ කිරීමේ ලිපි අසා සිටීමේදී මට හිතුනේ මට කුසල ශක්තියක් නොමැතිදව කියාමය. පරයන්කේදී මෙන්ම සක්මනේදීද මට ලැබුණේ නිදිමත හිසේ කැක්කුම ක්ලාන්තය එපා වීම වැනි අත්දැකීම්ය. පැවිදි වීමේ උවමනාවට හිත තැබීමට මේ යයි කය සිත පුරා හොල්මන් කරේය. පැවිදි වීමේ උවමනාවට තිත තැබීමට වේයයි. සිත කය පුරා හොල්මන් කලේය. තේරෙනවද කියන්නේ? තේරෙනවද කියන එක? මොකද්ද කියන්නේ බෑ? පැවිදි වීමට උවමනාවට තිත තැබීමට වේයයි. තිත තැබීමට. දැන් තමයි මට ඇහුනේ. අද ලියුම දිගේ එකක් යන් යන්. එහෙත් අද දහවල් කමඨහන් සුද්ධ කිරීම වලට සමන් දීමෙන් පසු මම සිතට බෙහෙවින් වීරිය ගත්ෙමි. වැටහි දැනී තිබුණු සසර බිය තව දැඩි විය. එම වීරියත් සමග හවස 2:55ට බුදුන් වැඳ දැඩි අදිස්ථානයෙන් යුතුව පරයන්කේ වාඩි වූ යෙමි. මලත් කුමන හෝ ප්‍රගතියක් නොලැබ නොනැගිටිමි කියා සිතා කේශාන්තයේ සිත පාදාන්තයේ තුන්වරක් සිතෙන් බැලීමි. ආස්වාස ප්‍රස්වාසයේ පිම්බීම හැකිලිම ලෙස අරමුණු විය. එහි සිත පවත්තා සිටියේදී කායික වේදනා දැනුනි. ඉරියව් මාරු කෙලෙමි. දැන් මා සිටින්නේ බුදුමි බුදුපින මහන්සියේ වැඩ සිටින ඉරියව්වෙනි. ඉරියව් වෙනස් කළද සිත පිට යාමට නොදී බලා සිටියේද එය භාවනාවට බාධාවක් බව හැඟුනි. සිත පිට යාමට නොදී මෙසේ අරමුණෙහි පවත්තා සිටින විට සිත විවිධ අරමුණු කෙරේ දුවන්නට සැරසෙන බව දැනිනි. ඔබ වහන්සේගේ බණ ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට මම සිතට මෙසේ කීවෙමි. හරි දුවපම් මම උඹ දිහා බලාගෙනයි ඉන්නේ. සැබෑවකි. එසේ කී පසු ඵලයන් කීවද සිත අරමුණු සොයසොයා දුවන ගතිය නැති වී ගියේය. දිගින් දිගටම පිම්බීම හැකිලිම දෙස බලා සිටියේදී නැවත ඉරියව් මාරු කිරීමේ උවමනාගෙන දෙන වේදනා ආයේය. 1 2 3 4 අවස්ථාද වේදනා මෙනෙහි කිරීමෙන්ම සිත කයෙහිම පවත්වා ගත්තද පස්වෙනි අවස්ථාව බෙහෙවින්ම වේදනාකාරීය. සිත කියන්නේම ඉරියව් වෙනස් කිරීමටය. එහෙත් ඔබ වහන්සේගේ දේශනා සිහිවේයි. ගූ කෑමට පුගක් අජ්ජද්දයි. ගූ කප්පරක් ආවෙලාට බොන්න පුගක් ගෙඩියක් අජ්ජද්ද. පුගක් අජ්ජද්දයි. ඒක හරියට කියන්නේ නැහැ නේද? එතකොට ඒ එන්නේ නැහැ. ඒ වචන සෙට් එක සිංහල ක්‍රමයටම කියවෙනවා. වේදනාවට වේදනාව මෙනෙහි කෙරෙමි. එහි ඇතිවීම නැතිවීම පැවතීම අත්දැකෙමි. අවට ශබ්ද ඇසේ. දේශයක් ගැටීමක් නැත. හිත සතිමත්ය. මේ අත්දැකීම් කමඨහන් සුද්ධ කිරීමට ලිය යුතුයයි සිහියට හැඟුනි. එයද සිත පිට යාමක් ලෙස සලකා ඒ ගැන පසුව කල් තැබීමි. ආනාපානය හා වේදනාව දෙකේ දෝලණය වෙමින් සිත කයෙහි සතිමත් වී ඇති බව निराமிස සතුටකින් යුතුව අත්දැකීමි. වේලාව කොපමණ ගෙවී ඇද්දැයි දැනගැනීමට සිතේ සිත් පහළ විය. එවේලෙහිම ඇස්සට වේලාව බලන විට කිසිවක් හෝ කිසිවෙක් හෝ කියන්නක් මෙන් හැඟිනි. එය මාගේම හිතලුවක් දැයි නොදැනෙමු. නමුත් ඒ පවිතු මාර්යායයි මම නම් කෙලෙමි. දෙයස් නොහැර තව දුරටත් කයෙහිම සිත පැවැත්වීමි. එවිට තව පැනයක් පැන නැගිනි. මෙලෙස සිරුරට වේදනා ගෙන දෙමින් කරන භාවනාවත් අත්තකිල මතානුයෝගයට අයත් වේදයි සැකහිතිනි. කමා වී ඒ පහදා දෙන සේක්වා. එම සිටිවිල්ලෙන්ද මිදී නැවත අරමුණට සිතගෙන බොහෝ වේලා ගත කරමි. සිතට මහත් අස්වැසිල්ලකි. එක්වරම දෑසට බැලීමට සිත් වූයේ අවට ഘോഷාව පෙර නොහුසේ වැඩි වූ බැවිනි. ඔබ වහන්සේ padipela බැස වඩිනවා දුටිමි. වේලාව හවස 4යි 4යි 5යි. දෙස සටහන් වී තිබුණි. දෑසැරවුවද සිතේ අරමුණේම තවත් විනාඩි 5ක් තබා සිටීමට හැකිවිය. සතියෙන්ම නැගිට ගොස් කණ්ණාඩියෙන් මුහුණ බැලීමි. හැමදාමත් දකින తాවකාලික සතුටකින් පිනාගිය තව මොහොතක දුකින්ම හෙම්බත් වුණු මුහුණ කණ්ණාඩියේ ඇතුලේ නොපෙනිනි. තව නව පණක් ලද බලාපොරොත්තු සපිරි මුහුණක් දිස්විය. එක් පැයක් සතිමත් වීමේ ආනිශංස දුටුවෙමි. නිස්සරණය සොයා පැවිදිීමේ ආශාව උවමනාව තීව්‍ර විය. මෙවන් වැඩසටහන් පවත්තා අපවැනි අසරණයින් අන්ධකාරයෙන් ආලෝකයට මඟ පෙන්වන ඔබ වහන්සේට මේ මහා කුසලය ආයු වර්ණ සැප බල පිණසම හේතු වේවා. වරදක් කියුනේ නම් කමාකොට ඉදිරිය පහදා දෙන සේක්වා. කක්ක විතරයි. ඒක වැරද්ද තියෙන නැත්නම් අන්තික හරි ඔක්කොම හොඳයි. අපි ස්පෙෂල් කන්නාඩි జాතියක් හයි කරලා තියෙන එක බලනකොට බොහොම උද්‍යෝගිමත් වුණා පේන්න හදලා තියෙනවා. කන්නාඩි බලන එක නෙවෙයි පේන්නේ. ඒ ඇයි අපි ගත්ත කම්පැනි කම්පැනි කියන එකක් ඒක. බලන කෙනා දිහා බොහොම උද්‍යෝගිමත්ව බලන කණ්ණාඩියක් අපි ළඟ තියෙනවා. ඕගොල්ලෝ ගාව තියෙන බලපුවාම හත් දවසක් බත් කන්න බැරි වෙන જાතියක් නොදකින්න පතන් කණ්ණාඩි. හොඳ කණ්ණාඩියක් අයි කරගන්න. ඒ නිසා කක්ක කතා ලියන්න එපා කිව්වට කමක් නැහැ. තියන්න යන්න එපා වුණ එක. එතකොට බැනුම් ගන්න එනවනේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පින්වත් ස්වාමින් වහන්සේ මෙම ආරණ්‍ය සේනාසනෙට නවක යෝගිනිය කියවන මා පැමිණි මුල් අවස්ථාවයි. භාවනාව ගැන දැනුවත් නැතත් නිවසේදී දෛනික කටයුතු කිරීමේදී සිහියෙන් යුතුව කිරීමට පුරුදු වී සිටිමි. මෙහි භාවනාවට පැමිණි දින හතරකි. ඉඳගෙන කරන ආනාපාන භාවනාවේදී වේදනා හටගන්නා විට විටින් විට සිහියෙන් යුතුව ඉරියව් වෙනස් කිරීමට සිදුවිය. මෙයින් මාගේ හුස්ම රැල්ල කෙරෙහි ඇති සතිය විටින් විට වෙනස් වේ. අද දින මා අදිෂ්ඨාණයෙන් ඉඳගත්තේ එක පෑ භාගයක්වත් එක ඉරියව්වක ඉඳගෙන සිටීමටය. නමුත් ටික වේලාවකින් මූණ දිගේ සතුන් දිව යන බවක් දැනිනි. පාද දෙක සහ අත් අද කර බැඳ දමාසේ ඊතා වේදනාගෙන දෙන්නට විය. අත්පෑ සීතල වී ඇඹරෙන පෙරලෙන බව දැනිනි. අත් කකුල් කපා ඉවත් කළද පැය ඉක්මා යනතෙක් සිටි ඉරියව්වෙන්ම ඉඳිමි කියා ඉවසා සිටියෙමි. ඇඟිල්ලක් තරම්වත් නොසෙල්වා සිටියෙමි. මාගේ හුස්ම රැල්ල තුල සිහිය පිහිටුවමින් වේදනාව නෙමෙයි මාගේ නෙමෙයි කුණු වෙලා පණුවෝ ගසා යන මේ ශරීරය ගල් වී කපා ඉවත් කළත් කම් නැතයි සිතා පැයක කාලයක් එසේම සිටීමට මට සිහියෙන් යුතුව හැකිවිය. පින්වත් සාමින් වහන්සේ මේ ස්ථානය මාහට ආශ්චර්යයකි. මේ පිම්බිමේම මේ පිම්බිමේ ക്ഷേම භූමියකි. ඉගෙන ගන්නා දරු තිදෙනා ස්වාමියා සියලු දෙනා හැරදමා පැමිණි දින සිට මට වුන් සිහියට නොනැගේ. මා දැන් මෙතන යන අදහස පමණි. කුඩා සිතවිල්ලක් හෝ සිතට එන විට සිහියෙන් ඉන්නා නිසා අයාලේ යාමට සිත ඉඩ නොදේ. මානසික ඒකාග්‍රතාවයේ වඩමි. මුළු ලෝකයම අමතර කර හුස්ම රැල්ලට, තබන පියවරට සිත් පිහිටවීමට කියා දුන් එසේ සිටීමට නිහඬ පරිසරයක් ගොඩනැගූ ඔබ වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් උතුම් වූ නිර්වාණය ලැබේවා. අන්තිම දවසේ ලියන්න ඕන ලියුම් අද කලින් ඇවිල්ලා. ඉතින් කොහොම හරි කමන්නේ ඔක එක දිගට දවස් 6-7 කරන භාවනාවලදී පළවෙනි දවස් ටිකේදී ඉතින් කෝච්චි පාරක බස් එකක් අරන් යනවා වගේ දඩබඩත් දඩබඩස් ගාලා තමයි යන්නේ. පහු වෙනකොට කෝච්චි පාරේ කෝච්චි යනවා වගේ මේක ලස්සනට පෙළ ගැහෙනවා. ඉතින් අපේ අඩුයි දවස් 10 රිට්‍රීට් ගන්න ඒකට ඉන්නෙත් නෑ හුඟ දෙනෙක්. ඒ දවස් දෙකක් ඉන්න කෙනාගේ දවස් 10 ඉන්න කෙනාගේ ලොකු වෙනසක් තියෙනවා. කවියක් තියෙනවා. කවි කියවමු හන්ද. මම මම කමටහන් සුද්ධ කිරීමට බාධා කරනවා. නෑ කමටහනක් තියෙනවා. හරිද මේ මං නඩුව විශ්ති දීලා නෑනේ මේ පෙරකදෝර මේ මේ මේ තෝල් කියන නටන්නේ. කරබනේ හිටපන් නෝනා. මම පැහැන්නාද? මට බද නැතුණාර කපි කවියාව. හුදු මැනිකේ කියන්නේ. වරෙන් මැනිකේ. කවි කියන්න බෑ මැනිකේ උගුර රිදෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. කියන්න ඕන ඒවා ගොඩක් තියෙනවා. ඒ වුණාට පොඩි කාරණයක් විතරයි මම මේ ලියන්න පටන් ගත්තේ වෙලාව නැති නිසා. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ. සියොත් නද මැද වැලි මලු වේසක් මන් කරන්නයි හිතෙන්නේ සිහිල් මද නල දැවටිනා විට ගතට සුවයකි දැනෙන්නේ පොළවේ උණුසුම සිසිල රළු බව සියුම් බව හොඳ හැටි දැනින්නේ මුලින් විලුඹත් ලේවකය සහ ඇඟිලි වශයෙනි දැනින්නේ පාද ඔසවා නැවත තබන තුරු කිසිත් නොදැනින ස්වභාවක් මට වැටහුණා සමි දුනේ අදය පතුල් දෙකටම පොදු දමක් කොට හැම වැඩකදීම පහස නැත්නම් දැනීමද නැති බව පසක් කොට ලියන්නේ මිමිත් සිතින් හිමියනි හරි වැරදි පෙන් වන්න කොමට පරයන්ක භාවනාවේ තතු කියන්නට අද ඉඩක් නැත්තේ කමටහන් පිරි සිදු කරන්නට තවත් ටික කාලයයි ඇත්තේ එයද පවසමි ඔබ වහන්සිට ඉදිරියේ එන දිනක මත්ති වන්දනා කොට එතෙක් පත්නිමි පිහිටුවන්න අම නිවනි චිත්තේ සාදු සාදු සාදු සාදු සාදු මේක ප්‍රශ්න නෙවෙයි නිකන් උදාන වාක්‍යයක් විතරයි. ඒක ওই විදිහට දිගටම පරියන්කයක් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට මේ gedara දිවාවනා කරනකොට තමයි ඒක ඉස්සර වෙලාම දැනුනේ. දැන් අඩිය අඩියක් ඔසවලා නැවත පොළවට තියෙන තුරු කිසි දෙයක් දැනෙන්නේ නැති බවක්. ඒක පාද දෙකටම එහෙම මාරුවෙන් මාරුවට දැනුණා. නමුත් මම මේ ඒක මම එච්චරම මට ෂුවර් එකක් නැති නිසා මම මෙහෙට ඇවිල්ලා මේ දවස් දෙක තුනෙත් ඒකම අධ්‍යයනය කරලා බැලුවා. එතකොට මට තේරුණා ඇත්තට මේක මේ ස්පර්ශයක් නැති තැනක දැනීමක් නැති වෙන බව. ඉතින් මම ඒකයි වහන්සේගෙන් අහන්නේ ඒක එහෙම වෙනවද? හරිද මම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කරත්තරෝදයක් වගේ ඇවිදිනකොට ස්පර්ශකයේ පොළවේ වැටෙන ටික විතරයි අපි දන්නේ. ඒක රවුම කැරකිලා ආපහු එතනට ගන්න දන්නේ නැහැ. අපි මේ ලෝකේ දන්නවයි කියන ටික ඒ තරම් බින්දුවක්. අනිත් ටික ඔක්කොම හිතලුවක් විතරයි. කකුල මෙහෙම කරකොල පොළවේ වදින ටික දැනනවා ආයෙ ගත්ත වෙලාව ඉඳලා ආයෙ කරකොල තියෙනකන් දන්නේ නැහැ. දන්නේ නැති බව දන්න එක තමයි නිවන කියන්නේ. මෙතෙක් කල දැනගෙන හිටියේ නෑ අපි ඉතින් ඔක්කොම දන්නවා වගේ කියන්නේ නෑ. මේක පෙන්නනවා ඇවිදිනකොට මේ මුළු රවුමෙම පොළවේ පය වදින ටික විතරයි දන්නේ අපි. ඒකවත් දන්නේ සතිය සක්මන් කරන්නේ නැත්නම්. සතිය සක්මන් හොඳට බලනකොට පේනවා වැදිලා ඊගාසරේ වදිනකන් මොනවද දන්නේ කවුද මේක කෙරුවේ කොහොමද කෙරුවේ වම දකුණ මොකක්වත් දන්නේ නැහැ. දන්නේ නැති බව දැනගත්තට පස්සේ පේනවා අපි මේ දන්න පොඩ ගැන කොච්චර කටමැද දොඩ වැව්වත් නොදන්න පැත්ත ගැන දන්නවනම් අපි බුදුහාමුදුරුවෝ ඉදිරිපිට කවුද කියලා. එහෙසම. තවදුරටත් ඒ නොදැනීම බාධකයක් කරගන්න එපා, හුනියමක් කරගන්න එපා. ඒකට අවදි වෙමු. එතකොට දැන් අපි අපි අතින් කෙරෙන හැම වැඩකදීම එහෙමමයි. 100ට දෙකක් ගන්න පුළුවන්. ඒක තමයි ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල පෙන්නලා කියලා තියෙන්නේ. අපි මේ දකින ප්‍රදේශයේ මුළු ලෝකාවකාශයේ තියෙනකෙන් 100ට දෙකයි. ඒකේ තමයි මේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, රණ්ඩු සරුවල් සේරම තියෙන්නේ. ඊටු 98 දන්නවනම් අපි මේ අසුචියේ ඉන්න අසුචි පණු අසුචි කෑල්ලකට නටන නැටිලක් නේ නටන්නේ. ඔය රණ්ඩු කරන්න දෙයක් නැහැ. ඒ නොදන්න බව දැනිල්ල ලින්දාවක් නෙවෙයි. හීනමානයක් නෙවෙයි. ඒකල ඒතරින් තමයි අපි පටන් ගන්න අහිංසකම. නියතමානී ගතිය. ඒකට ලෑස්තිලා යන්නයි බුද්ධ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් වෙන්න ඕනේ කරන්නේ. හොඳයි. තීරු දිනාටම තෙරුවන් සරණයි අපිට විනාඩි 35ක් විතර තියෙනවා. සක්මන් භාවනාවට අපි නැවත තුනට රැස් වෙනවා. පරියංක භාවනාවට තෙරුවන් සරණයි.